දැන් අපි ඉන්නේ කෝසල සංගීතයේ. සංයුත්ත නිකායේ පටන් ගන්නකොට දේව සංයුත්ති ගර දේවපුත්ත සංයුත්තේ මේ දෙකෙන් ගොඩක් කරලාට සදාතක තමයි තියෙන්නේ ගාතාවල් සහිතයි. මේකත් ගාතාවල් සහිතයි. හැබැයි මේක දේව කියලා කිව්වට සම්මුති දේව. අපේ ශාසනයේ දෙවිවරු જાති දෙකක් සඳහන් වෙනවා. මේ සර්වචන්නාංශයේ ප්‍රකාශන කරනකොට සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ සත්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය කියලා සදේවකේ ලෝකේ කියලා සදේව මනුස්සාය කියලා නැවත සඳහන් කරනවා ඉතින් ඒකට <clears throat> දී ඇති අර්ථකථනය ළමයි සදේවකේ ලෝකයේ කියනකොට දිව්‍ය ලෝකගත දිවිරු බ්‍රහ්මවරු සඳහන් කරනවා. ඊට පස්සේ සදේවකේ ලෝකේ සමාරකේ මාර්යා සහිත සබ්‍රහ්මකේ බ්‍රහ්මයන් සහිත දේව සමන බ්‍රාහ්මණයා පජාය සමන බ්‍රාහ්මණයන් සහිත දේව මනුස්සාය කියනකොට එතන සම්මුති දේවයි සඳහන් කරන්නේ ඊට පස්සේ මිනිස්සු. ඉතින් ඉන්දියාවේ අද වුණත් පතිකාණුවේ අද වුණත් එංගලන්තයේ අද වුණත් රජ වෙන කෙනා දෙයියෝ. ඒක සම්මුති දේව කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ ලංකාවේ වුණත් තියෙනකොට දේවයන් වහන්සේ කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ. පස්සාන් දාසකර බුදුන්ට දේවයන් වහන්සේ කියලාගෙන තමයි මාලිගාවේ පත්තිරිප්පු ගාවට යන්න තියෙන්නේ. ඒ දේව සම්මුති දේව. ඉතින් එතකොට ඒ රාජ්‍යත්වයටපත් වෙන නැත්නම් ජන සම්මුතිය ලබාගත්ත කෙනා හැසිරෙන ස්වභාවයේ පොඩි ළමයි දකින්නේ දෙවි කෙනෙක් වාගේ. රාජස්සී විභූතියෙන් ඉඳගෙන දෙවියන් මිනිස්සුන්ට විධාන කරගෙන එයාට වැරද්දක් වෙන්නේ නැහැ කවදාකවත්. එයා දෙයියනේ. එයාට සතෙක් මරන්න බෑ මොකද ඔක්කොම සත්තු එයාවි. එයාට හොරකමක් කරන්න බෑ මුළු රාජධානියම එයාවි. එයාට කාමීත්‍යාචාරයක් කරන්න බෑ සීලම ගෑනු එයාවි. බොරුවක් කේලමක් කිසිවෙන්දනක් පරිසවච්චයක් නැහැ. එයා කියන හැම දෙෙම ව්‍යවස්ථාවක්. නිසා දෙවිගේ මේ රජ වෙන්න ඒකයි කට්ටිය කැමති රජ කෙනෙකුට පව් කරන්න බෑ. පව් කරන්නේ සමාජ ධර්ම උල්ලංඝනය කිරීමෙන්ද රජුල සමාජ ධර්මයෙන් ඔසවා තබලද්දෙක්නේ. ඉතින් ඒක නිසා තනියම ජීවත් වෙන මනුස්සයාටත් රජුරවන්ටත් පව් කරගන්න බෑ. කෙරුවට ඒවා පව් වෙන්නේ නැහැ. මොකද එයා රාජ්‍ය තන්ත්‍රය පවත්න්නේ බලතල පාවිච්චි කරන්නේ. ආන්න එහෙම දෙයක් කෙනෙක් නම් තමයි. කොසල් රජුරෝ. ඉතින් මේ කොසල් රජුරන්ගේ තමයි මේ දහර සූත්‍රය වගේ මේකත් හරි ලස්සන මේකත් හරි ලස්සන අපේ මහා තෙරුණාංශලා අගය කරපු සූත්‍රයක් විශේෂයෙන් මේකේ තුන්වෙනි පදේ අපේ ලොකු ශාංශකේ නිතරම තුඩක රවුපිලි රවුදීවදයක් තමයි සතං වදම්මං ජරං උපේති. අත්පුරුෂ ධර්මිය කවදාවත් ජරාවට යන්නේ නැහැ. මේ ලෝකේ ජරාවට යන හැම ධර්මයක්ම අසත්පුරුෂ ධර්ම. අසත්පුරුෂ ධර්ම අනිත්‍ය දුක්ඛ අනත්තං. සත්පුරුෂ ධර්මයට එවුව නැහැ. රජුලන්ට පියපව් කරගන්න බැරුවා වගේ සත්පුරුෂ ධර්ම වලට අනිත්‍යක් නැහැ. සත්පුරුෂ ධර්ම වලට දුකක් නැහැ. සත්පුරුෂ ධර්ම වලට ආත්මයක් නැහැ. ඉතින් අපි මේ අසත්පුරුෂ ධර්ම ආශ්‍රය කරනකොට තමයි ඔය අපිට මේ අනිත්‍ය පිළිබඳ ප්‍රශ්නේ. අපි අල්ලන අල්ලන්නේ දි รา වට ජරාවට යනවා. ඊගාවට ඒක දුක වෙනවා. මේ මම මගේ හොඳයි නිට්ටයයි සුඛයි සුබයි කියලා එකතු කරගත්ත දේ මේ විදිහට මටත් නොකිය බැලුවටත් හොරෙන් අනිත්‍ය වෙනකොට දුක වෙනවා. නමුත් සත්පුරුෂ ධර්මයේ එහෙම එකක් නැහැ. ආත්මිකුත් නැහැ. ඉතින් ඒ ධර්මයේ තියෙන අසීමිත බලයක් තමයි අද්වෛත වේදාන්තයේ ඒ ධර්මය ඒ සත්පුරුෂ ධර්මයේ ආත්මයක් කරලා කියලා කියලා තියෙනවා. ඒක බ්‍රහ්ම පදාර්ථය. ඉතින් ඒ නිසා මේ මිනිස්සු එහෙම නැත්නම් Hindu ආගම අදහන අය අනිත්‍ය අතින් දුක අතින් අමනුෂ්‍යයා මන්ත්‍ර කියන්නේ මේ බෞද්ධයා අතින් සමසම වගේ කතා කරනවා. අඩු ගානේ කතාවේ. අද ඉන්න අගමැති ඒ නරේන්ද්‍ර මෝඩි මේක හොඳටම තේරුම් ගත්ත කෙනෙක්. ඊට ඉස්සෙල්ලා හිටපු සර්වපල්ලේ සාදකෘෂ්ණන් හොඳටම මේක තේරුම් ගත්ත කෙනෙක්. ඒකට ගිහිල්ලා කෙලිම බුද්ධ ආගම ගැන කතා කරනවා. හැබැයි කියනවා අපිත් කියනවා අනිත්‍යයි කියලා දුකයි කියලා මේ අනාත්ම කතාවක් නෑ. ඒක ආත්මයි. ඒක එකයි. ආය දෙකක් නැහැ කියලා. ඉතින් අන්න ඒ වගේ ගැඹුරින් ඒකේ සමවිෂමතාවයක් තියෙනවා සාමාන්‍ය හුදී ජනතාවට ඒක තීන්දුවක් කරගන්න බැරි තරම්. එහෙම නැත්නම් කියනවා නම් කතා කරලා වාද කරලා පෙන්වන්න බැරි තරම්. ඉතින් ඒ නිසා Hindu පූජකතුමන්ලා අපිත් එක්ක කතා කරන්න හරි කැමැතියි. කැමැති වුණාට කියනවා වාද කරන්න මේ කවුරුත් දිනා ගන්න නෙවෙයි. අනිත්‍යත්වයේ 100%ක්ම Hindu ආගම පිළිගන්න. බෞද්ධ පිළිගන්නේ නැහැ. බෞද්ධය තමයි ඔය නිත්‍ය සාධක, නිත්‍ය ගැහණු කෙනෙක් තියාගෙන, නිත්‍ය රස්සාවක් තියාගෙන, නිත්‍ය දේපල හදාගෙන ඔය නිකන් කචුකුචු ගන්න ඉන්නේ අපිත් එක්කත් නයි පෙන් පෙන්නන්න දෙනවා. ඊට පස්සේ ඒගොල්ල දුකටපත් වෙනවා අපි කියන ඔක තමයි අපි කිව්වේ අපිත් එක්ක බෑ කිව්වේ. ඌ අල්ලුවොත් දුක තමයි. අපිටත් දුක තියෙනවා. මේ සූත්‍රය වරෙන්ට ඉස්සලා බුදුජානසික පෙන්නනවා. අපිටත් දුක තියෙනවා. හැබැයි ඒක අල්ලගෙන නෑ අපි. ඒකයි අපිට කනාත්මයි කියන්නේ. ඉතින් අපි යම්කෝ කතාවට කොහොමද කතාව පටන් අරගන්නේ? දැන් කොසල් රජතුමා බුදුජාන විශ්වසේ ළඟට ගිහිල්ලා අපි සාමාන්‍යයෙන් කොහොමද කියන්නේ? රජ්ජුරෝ මොඩෙක් කියලා තමයි සාමාන්‍ය කොසල් රජ්ජුරෝ අටුවචාන් විශ්වසේ අඳුරලා තියෙන්නේ. බඩ අලි දෙන්නේ කොළු වඩ ගෙනියන්නේ කාලියයි රජ්ජුරෝ ගෙනියන්නේ කාලියයි. විතරම් බඩ තියනවලු. හැමදාම ව්‍යංජන 32ක් සහිතව දානේ වළඳන්නේ ඒ කනවා කිව්වහම කෙලවරක් නැහැ. ඒ කියන්නේ ඔබේසිටි. තරබාරුව අහවේ තිබිලා තියෙනවා. හැබැයි ඒ වගේම සරුවච්චන්හන්සේ සලකලා තිනවා සරත්නොර ජේතවනාරාම කිව්වහම ඒක තමයි ලෝකේ ආදර්ශවත් පාඨය. සරත්නොර කියලා කියන්නේ ජේතවනාරාමෙල්ල පැයකින් යන්න පුළුවන් තරම් දුර නැති දෙයක් නැහැ. සබ්බන් අත්ති. ඒක තමයි සාවත්ති කියලා කියන්නේ. ඉතින් ඒක තමයි කොතොර රජුගේ දායදානිය. බලනකොට කොසල් රජුරන්ගේ රාජධානිය උපරාජධානියක් තමයි මේ කිඹුල්වත්පුරේ. ඒ වගේම මේ වේළුවනාරාමේ ඒ තුන් රජගහ නුවර. ඔක්කොගේම ප්‍රධාන අධිරාජ්‍යය මෙයා. පසේ නදී ප්‍රසේනජිත් කියලා කියන්නේ නදී පහක් තියෙනවා කියන අදහසත් වගේ කියන ගොඩාක් අර්ථකථන දීලා තියෙනවා. හැබැයි මේ අහන ප්‍රශ්න එදා ආපු ප්‍රශ්නේ මේ පුංචි වුණා කියලා අතපත ගන්න හොඳ නැති දෙයක් තමයි බුදුසෙන් අහන්නේ. ඊනංශ කියනවා රජ්ජුරෝ රජ්ජුරෝත් පුංචි උනායි කියලා අතපත ගන්න යන්න එපා. වරද්දගත්තොත් ආයේ මොකුත් නැහැ උල තියෙනවා. සිල්වත් භික්ෂුවත් එක්කත් පුංචි කියලා හිතන් ගන්න එපා. ඒක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මේ දන්නේ නැතුව නිකන් මේ කොහ ගහදන්න අයර කොල කඩා පාන්න වගේ මේ අපේ ආමඳුරුත් එක්ක හැප්පෙන්න කියලා හොට කොට කරගන්න එපා. ඒක මේ දවස්වල සිද්ධ වෙනවා. මොකද ඒගොල්ලෝ හිතාන ඉන්නවා මේ ඔක්කොමලා තියෙන නිසා මේ සංඝයාටත් ඔළුවට අතව දාන්න පුළුවන් කියලා. මම රජ අපේ සංඝයා අභිෂේක කරන සතියෙන් අත තියන් දෙන්න එපා. ඔයගලන්ට ඕන ඔයගොල්ලෝ සතිය වඩන්න. ඒකට ඒකේ සිල්වත් භික්ෂුවත් එහෙමයි. ගින්දරත් පුංචි කියලා ගණන් ගන්න නැතු ඉන්න එපා. ඒක පුංචි උනාට කෝගේ ලව්ගිනි ඉන්නවා නැත්නම් ලව්ගිනි ඇති කරනවා. අද ගොඩක් ලව්ගිනිත් තියෙනවා ලව්ගිනිත් තියෙනවා. මේ දවස්වල ඇමරිකාවේ විශාල ලැබුගින්නක් යනවා මෙක්සිකෝ වල යනවා දැන් අපි යනවා හිට හැන්දා. ඕස්ට්‍රේලියාවට අපි යන්නේ ලැබ් ගින්නක් අරගෙන තමයි. ඕස්ට්‍රේලියාව පුරාවට ගිනිය දාට. ඔය ඉස්සරහට යනකොට අපි මොහොර දාගෙන හිටියේ කොවිඩ් වලට නෙවෙයි. මේ පිනිසු පේන්නේ නැහැ. මේ මේ පේන්නේ නැහැ. ඒ තරම් මේ දුම. බස් වෙනකොට නම් මොහොර දාන්න වුණා කොවිඩ් වලට ඒ තරම් ලැබ් ගිනි. රට පුරාම ලැබ් ගිනි. හැම ගෙදරකම ලැබ් ගිනි තියෙනවා. නිසා ගින්න පොඩි කියලා සලකන්න එපා. ඒ වගේම සර්පයත් පොඩි කියලා සලකන්න එපා. නොසලකා ඉන්න එපා. ඉතින් මේ වගේ ප්‍රශ්න අහනවා. ඒ රජතුමා බුදුජානනාචිතින් සර්ව සර්වඥ උත්තර දෙනවා. මේකෙදී අහනවා uppන්න කෙනෙකුට ජරාව නැතුව විඳ ක්‍රමයක් තියෙනවද කියලා. ඉතින් ඒක ලස්සන මේ රජ කෙනෙකුට හිතෙන් ඉඩ තියෙනවා. මොකද රජුරෝ මැරෙන්නේ නැති වෙන්න හිතාගෙන කෙනෙක්නේ. ඕනම දෙයක් තියෙනවනේ රජුරන්. දීර්ඝායස වෙන්න, සෞඛ්‍ය සම්පන්න වෙන්න ඔක්කොම තියෙනවා. ඒත් අහනවා අත්තිනකෝ බන්තේ ජාතස්ස අඤ්ඤත ජරා මරණන්ති. උපදින කෙනෙකුට ජරා මරණයෙන් වෙන්න ඇර ජරා මරණයටපත් නොවි වෙන යමක් වෙන යන්න මාර්ගයක් තියනවාද කියලා. මේ ඔක්කොමලා අද මේ සන්තෝෂෙන් ජීවත් වෙන්නේ නැත්නම් මේ බලාපොරොත්තු ඇති කරන තියෙන්නේ අදිස්ථාන අබිනිවේෂ අනුසය ඇති කරන තියෙන්නේ මේ මේ ಜಾති වෙච්ච අපිට මැරෙන්නේ නැහැ කියලානේ. ඒකනේ ප්‍රාර්ථනා තියෙන, ඒකනේ ප්‍රනිධි තියෙන, ඒකනේ චේතනා තියෙන, ඒකනේ සංස්කාර තියෙන. අපි හැම සංස්කාරයක්ම හිතනවා අපි අලුත් කළ දෙයි. අපි අම්මලා තාත්තලා මොඩියෝ අපි එහෙම නැහැ. අපිට තාක්ෂණයේ තියෙනවා අපිට යටිතල පහසුකම් තියෙනවා අපිට සැලසුම් කරන්න පුළුවන් අපිට කම්පියුටර් දාලා ඕන දෙයක් අනාගතේ වෙන්නේ මොකද්ද කියලා සැලසුම් කරලා බලන්න පුළුවන් ඉතින් ඒගොල්ලෝ එනවා නයි පෙන පෙන්නන්න මේ ජාතස්ස අත්තිබන්තේ ජාතස්ස අඤ්ඤත්‍ර ජරා මරණ. ඉපදීන කෙනෙකුට ජරා මරණයෙන් තොර එහා මාගහරවලා කරන්න යමක් තියෙනවා කියලා. බුදුන්සේ සඳහන් කරලා තියෙනවා. බුදුන්සේ බොහෝම මේ වගේ රජ්ජුරුවර පුංචි කොනකින් ප්‍රශ්න මතු කරනවා. ඒකත් ඉන් අදාළව තමයි මතු කරන්නේ. නිකන් රජ්ජුරෝ බීලා ඩෝප් වෙලා අහන ප්‍රශ්න නෙමෙයි මේ. එහෙම නැත්නම් පුරোহিতයා කියලා දීපු ප්‍රශ්නත් නෙවෙයි. රජ්ජුරණ මේක ප්‍රශ්නයක්. ඒතර බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා මහරජා මනුස්ස වර්ගයාව නම් කරන බුදුරජාණන් වහන්සේ. ඒක නම් කරන්නේ රජ කෙනෙකුට තේරෙන භාෂාවෙන්. ඒ නිසා අපිට ඒ සමහර වචන අපිට අද ගැලපෙන්නේ කට්ටිය මහා ශාලා. ක්ෂත්‍රීය කුලයක මහතල්. ඒ කියන්නේ බිම්බිසාර රජුරෝ වගේ නෙවෙයි කොසල් රජුරෝ වගේ. කොසල් රජු කියන්නේ වහා ඇමති රජෙක්. බිම්බිසාර රජු කියන්නේ ප්‍රදේශීය රජ කෙනෙක්. සුද්ධෝදන රජුරෝ කියලා කියන්නේ ඊටත් වැඩිය ප්‍රාදේශීය රජ කෙනෙක්. අපි මහලු කොට ඔය රජමාලිගාවක් කිව්වට ඒ මිනිස්සු නිකණ්ඩත් ඔය රජා කියලා කතා කරනවා. අපි ඔය එක එක කරන්න නංවනන් දාන්නේ. ඒ වගේ කතාවක් තිබිලා තියෙනවා මේ කිඹුල්වත්පුරේ. එහෙම නැති රජකමක් තිබිලා නැහැ. මම හිතන්නේ සමහරු කියන හැටියට. ඉතින් අපි නම් ඉතින් එහෙම නෙවෙයි කියලා තියෙන අම්මෝ සිල්තුල්ලත්පුරේ කිව්වාම සියලු අංගපතංග සහිත රාජධානියක් කියලා නෑ. කුසල් රජුරුවන්ගේ යටත් රාජ්‍යයක්. එදුවන මහාශාල කියලා කියන්නේ දැන් කොසල් රජුරෝ වගේ අය. බිම්බිසාර රජුරෝ, සුද්ධෝදන රජුරෝ, මේ ශාලිනෝර හිටපු කට්ටිය අර රජුරන්ගේ කියන්නේ ප්‍රාදේශීය රජවරු. දැන් මේකේ කට්ටිය මහාශාල කියලා කියන්නේ ඊටාම උසස් ශස්ත්‍රීය කුලයේ මහාශාල රජ කෙනෙක්. ශස්ත්‍රීය කියලා කියන්නේ කැත් කුල කියලා කියන්නේ කැත් කුල කියන්නේ ඊතරෝම කඩුවක් පළඳිනවා. දැන් ওই තියෙන සීක් ජාතිකයෝ ගාවක් තියෙනවා ඒ සකුරු පහක් ඒකක් තමයි කිරිස්සිය අතේ තියෙන්න ඕනේ. හැම වෙලාවෙම කිරිස්සිය අතේ තියෙන කොල්ලෙක් වෙච්චා. ජටා මදුරු තියෙන්න ඕනේ, කොණ්ඩ බැඳලා තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ වගේ කාරණා තියෙනවා. ඒකෙන් තමයි ඒගොල්ලෝ ශීක් ජාතිකයා හඳුනාගන්නේ. කැත් කුල කියලා කියන්නේ චස්සිය කුල. ඉතින් කත්ත්‍ය මහාසාල අද්දා මහද්දන ආඩ්‍යයි. සියලුම සැප පහසුකම් වලින් ආඩ්‍යයි මහද්දනයි කියලා කියන්නේ ධන දඤ්ඤ රටේ ඔක්කොම රජුවන්ගේ. රජුරෝ බෙදලා දෙනවා. එක එක ඇමතිවරුන්ට මෙයාට මේ දිශා බලා ගන්න, ඔයා මේ දිශා බලා ගන්න මට බදු ගෙවන්න. ඔයා ඒක තේනවා මනාපසේ පාවිච්චි කරන්න මට රට්ටු මට චෝදනා කරොත් මම විසඳනවා. මගේ රාජාන ක්‍රියාත්මක කරන්න කියලා මේ මහා ධනය සියල්ලම රජුරවන්නේ. නැත්තම් රජුරවන්ගේ අටකොටු පිරලා තියෙන්න ඕන කොයි වෙලාවෙ. ඒක ඉතින් ඒ රට බාර දුන්න රට කරන රටේ රාලලා රජුරවන්ගේ භාණ්ඩාගාරේ පුරවන්න ඕනේ. ඒ නිසා හරියට ගොවිතැන් කරනවා. මිනිස්සුන්ට හම්බ වෙන අත්තම් වගේ වගේ නිකන් හරියට මේ අඳේට කුඹුරු වැරෙන වැඩ කරන්නේ. එදා ඉඳලා තිබිලා තියෙනවා මේ අඳ ක්‍රමය තුනෙන් එකක් අස්සන්නෙන් තුනෙන් එකක් රජුරවණ්ඩ යන්න ඕන. සමහරට පැහැලා ඉවර වෙලා භාගයක් කිල්ලනවා. දැන් පන්සල් වල තියෙන ඉඩම් එහෙම තමයි මාලිගාවේ තියෙන ඉඩම් නිල්ලගම් ඉඩම් එහෙම තමයි යන්නේ. එතකොට ඉඩම රජුරුවන්ගේ හැබැයි අත්තම දෙන්න ඕන. ඒ අත්තම නිසා රජුගේ අටකොට නිතරම පිළලා තින්නේ අඩෝ හෝති මහද්දනෝ මහා භෝගෝ. මේ නිසා රජ කියලා අපි කියනවා. ඒ වගේම පහූත ජාත රූප රජතා. බොහෝ කොට ඇත්තා වූ රජ රත්තරන් මිනිමුතු රත්තරන් කබඩාවේ තියෙනවා. හැමදාම භාණ්ඩාගාරික ඇවිල්ලා උදේට රජුරණ මතක් කරලා තියෙනවා. ඔබතුමාගේ රාජ්‍ය භාණ්ඩාගාරයේ මෙච්චර රත්තරන් තියෙනවා, මෙච්චර රිදී තියෙනවා, මෙච්චර මිනිමුතු තියෙනවා කියලා. ඉතින් රජුරෝ ඒක අහලා තමයි රාජ සභාව පටන් අරගන්නේ. ඒ රජුරණගේ තියෙන බූදයි. ඒ පහූත පහූත කියන්නේ බොහෝ කියන වචනේ. ඒක ගොඩක් වෙලාවට හින්දි වචනවලත් සංස්කෘතෙත් ඔය බහු කියන වචනේ පහූත කියන වචනේ තමයි පහූත භක්කෝ භවති කියලා තියෙන්නේ. ඒ කියන්නේ බොහෝ බත් හම්බ වෙනවා කන්න බොන්න. ඒක බහු කියලා තමයි අපි සිංහට දාගෙන තියෙන්නේ. පාලියෙත් ඒ පහු බහු කියන වචන දෙකම සමානව යනවා. පහූත ජාත රූප රජතා. විත්තුපකරණ විවිධාකාර උපකරණ ආයුධ රටේ ඕනම දෙයක් අලුතෙන් නිෂ්පාදනය කළොත් ඒක රජුරන්ට ඔප්පු කරන්න ඕනේ. ඒ නිසා ආයුධයක් හැදුවත් යන්ත්‍රෝපකරණයක් හැදුවත් රජුරන්ගේ භාණ්ඩාගාරයේ ඒකේ සාම්පලයක් තියෙනවා. ඒ නිසා උපකරණ හරියට තියෙනවා. ඒ නිසා මාලිගාවට ගහන්නේ රටක් දිනාගත්තා පස්සේ මාලිගාවට ගහන්නේ ගෙනියන්න ලොරි අරගෙන ඇවිල්ලා. මොකද ඒව විනාශ කරන්න හොඳ නැහැ. මොකද රටේ තියෙන ප්‍රධානම නිෂ්පාදන ප්‍රධානම නාම කර්මාන්ත ඔක්කොම රජුරෝ ගාව තියෙනවා. ඉතින් ඒක රජ්ජු රෝගාවේ තියෙන කටුකයක් වගේ. බන්න පන්සල් වල ඒ පලාතේ කරන කර්මාන්ත වලට අදාළ හැම උපකරණයක්ම පන්සලේ තියෙනවා. මොකද පන්සලේ තමයි ගිහිලා තැම්පත් කරන්නේ. අඩුවානේ කැඩුනට පස්සේ හරි කමන්නේ. පරණ කරත්ත රෝද, පරණ කුරහංගල්, පරණ ලණු අඹරන මැෂින් පන්සල් වල තියෙනවා. ඒක එක නියෝජනයක් මේක රජමාලිගාවේ ඒ පහූත විත්තු උපකරණ. බොහෝ විචිත්‍ර උපකරණ මම ඒකයි මේ ගොඩක් මගේ මේ 10 කුටියක් මාලිගාවක් වගේ හදලා තියෙන්නේ. ඒ තියෙන හැම උපකරණෙම මම ගෙනත් මට නම් පූජා කරලා නෙවෙයි. මම ඉතින් කීයක් හරි පිටියල්ලෙන් කීයක් හරි හොල මම ගෙනත් තියාගෙන. මොකද මට නිකන් රාජකීරියක් වගේ තේරෙනවා ඒකට නිකන්. ඒව නිකන් හංගලා කොහේ හොද්දලා තියන්න බෑ. මට තියෙනවනේ ඒක පතුරුලා කූඩාරම දිග ඇරලා ඉතින් ඕක නිකන් වඩ පිට බල බල යනකොට හරි දැන් මොකද්ද තියෙනවා ගතිය. මේ ඉතින් පොඩි කාලේ ඉඳලා තිබිච්ච හැදිච්ච ගමක් එක්ක හැදිච්ච ගමක්. ඉතින් මේ බෞද්ධ විත්තුපකරණෝ බෞද්ධ ධන දඤ්ඤෝ. ධන කියලා කියන්නේ මේ රත්තරන් මිනිමුතු ධාන්‍ය කියලා කියන්නේ ඔය මේ පුබ්බන්ත අපරන්ත කියන જાති. ප්‍රධාන වශයෙන් සම්බලා ගන්න හාල් වගේ දේලුත් ඒවෙන ඒවට සම්බන්ධ කරගන්න මුං ඇට කඩල පරිප්පු වගේ දේවල් ව්‍යංජන වලට ගන්නේ ධන ධාන්‍ය කියලා කියන්නේ ධාන්‍ය කියලා කියන්නේ ඒකයි රජ කෙනෙක් කියලා කියන්නේ. මෙහෙම කෙනෙක් වුණත් යාට දන්නවා තමයි මම රජ කෙනෙක් බන්න මේ ඔක්කොම පහූත විත්තු උපකරණ තියෙනවා ධන ධාන්‍ය තියෙනවා සේවකයෝ දාස දාසු ඉන්නවා. ඒත් මැරෙනවා. ඕක කියන්න කිසිම දෛවඥයෙක් කැමති වෙන්නේ නැහැ. රජුරු ඒක නෙමෙයි අහන්නේ. අත්තිජාතස්ස අඤ්ඤත්ව ජරා මරණ. ඉපදුන කෙනෙකුට ජරා මරණේ හැර වෙද යන්න තැනක් කියලා නැහැ. ඉතින් ඒක මම හිතනවා මේ බණයකට ඉගෙන ගන්න දෙයක් නෙවෙයි. මෙතන ඉන්න කට්ටිය නම් පිළිගන්නවා. මොකද අපි රජ වෙලා නැහැනේ. අපි දන්නවා රජත් මැරෙනවා කියන එක. ආයක දෙකක් නැහැ. ඔය කොච්චර විභූෂණ පාගෙන හිටියත් මල් කුණු පණුවන් ගහගෙන ගුවේ ගූ කාගෙන තමයි මැරෙන්නේ. ඔක පෙන්වන්නේ නැත්තේ ඒකයි. හැම කෙනෙක්ම මැරෙන දාලා තමයි මැරෙන්නේ. ආයේක මේ රජුරණ කියලා විශේෂයක් නැහැ මේ මාර්යාගේ. ඒකයි මාර්යා හරිම ප්‍රජාතන්ත්‍රවාදී. පුරජාතත් කරන්න එකමයි උගතරත් කරන්න එකමයි ධනවතරත් කරන එකමයි ඒක පේන්න එහෙම නැත්නම් අපිට ටිකක් හිතෙන්න සරුවච්චන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ බව දැනගෙන මාලිගාව අතහැරලා ගීගිය අතහැරලා ධන ධාන්‍ය අතහැරලා බහූත විත්තු උපකරණ අතහැරලා පැවිදි වුණාට පස්සේ තුඟ දෙනෙක් මැරෙන්නේ පෘථග්ජනව දැන් කාලේ ඒ කාලේ නම් ලංකාවේ ඉඳලා නැහැ කිසිම භික්ෂුන් වහන්සේ නමක් අරුණ වහන්සේ මේ මාර්ගඵල ලැබලා නැහැ කියන්නේ ඒ තරම්ම ශාසනය තිබිලා තියෙනවා ඒ මහානකම කරන්න. ඒ කියන්නේ සිල්වත් භික්ෂුවක් වගේ ඉන්න හැම කෙනෙක්ම භික්ෂුවට ගරු කරා. ගරු කරේ භික්ෂුව උපේලා තිබුණ කීර්තිනාම. දැනුත් නැත්තේ නෑ. දැන් ටික හරියට කැලේ අලි ඉන්නකොට දල තියෙන ඇත්තු එකා දෙන්නානේ ඉන්නේ. අනික් ඇත්තු සේරම රැකිනවනේ දල තියෙන ඇතාගේ රජ්‍යොම රැකිනවා. ඒ ඒ රෑනේ දල ඇතෙක් ඉන්නවා කියලා. ඌ වැඩි ඔය අනික් ඔය පොඩි පොඩි ඇත්තොත් එක්ක ඇසුරක් නැහැ. ඌ ඉන්නේ වෙනම. ඒකට මුළු ආරසාව දෙනවා. ඒ තමයි මේ ශාසනයේ ඉන්නවා සිල්වත් භික්ෂුන් වහන්සේලා. උන්වහන්සේලා සීලම දුසිල් භික්ෂුන් වහන්සේලා අරසා කරනවා. අපි කම්පැනි කට්ටියනේ. දොස් කියලා බෑ. මුද කියන්න තාමත් බැරි වෙලා තියෙනවා නේ පිම්ම පැන ගන්න. මේ මනස කොහොම හරි පැනලා තියෙනවනේ. ඒක නිසා ඒ භික්ෂුවගේ තියෙනවා සිවුරු ඇරියත් ಗುಣ 10ක් තියෙනවා. සිවුරේ ඉඳගෙන ಗುಣ කොරන්නේ නැති අයටත් බුදුජානකසේ ආරස්සාවක් දෙනවා. සිල්වත් භික්ෂුව ආරස්සාවක් දෙනවා. අඩු ගානේ කියනවා නම් සිල්වත් භික්ෂුව එහෙම නැත්නම් බණ භාවනා කරන භික්ෂුව මේ මුළු ලෝකයම එකතු කරලා දඟලලා මේ පෘථිවි තලේ රත් කරමින් ඉන්නේ දැයි. මේ භික්ෂුව එක සීතල කරනවා. මුළු ලෝකයම එකතු වෙලා මේ පෘථිවි තලේ දූෂණය කරමින් අද ඉන්නේ. එක්කෙනෙක්වත් දන්නේ නැහැ Taman දූෂණය කරන ප්‍රදේශය. නිකන් නිදහසට කරනවක් වශයෙන් කිව්වොත් අපි කොච්චරක් අනාගතය කුලියට දීලා කාලා තියනවාද කියනවා නම් ඉපදෙන්න ඉන්න දරුවෙක් පවා ලක්ෂ 68ක් නෑ නේද? මම දන්නේ මගේ ඉලක්කම හරිද වැරදිද කියලා. 86ද දන්නෙත් නෑ 68ද දන්නෙත් නෑ 116ක් දන්නෙත් නෑ 16ක්ද දන්නෙත් නෑ. ඒ තරම් කාලා ඉවරයි අපි. ඉස්සරහා પરම්පරාව අපි මේ අද විඳින සැප අපි මේ යන high level වාහන මේ ධන දාහණ්‍ය අපේ මේ තියෙන උපකරණ සේරම අනාගත ජනතාවගේ රීති වංශේ අපි ඒකල උදම්මනනවා ඒ තරම් පෙරේත જાතියක් අපි මේ ජීවිතේ වර්තමාන ජීවත් වෙන પરම්පරාවේ තරම් පෙරේතයි. උන්ට සහ ගහනවා. ඒකලිල මුන් අපිට පෙන්වන්න දෙනවා දල ජාතික නිෂ්පාදන ඒක පුද්ගල ආදායම ඔක්කොම කුණු හරප. අනාගතේ කාලය ඉවරයි. ඒ තරමටම කාලා තියෙනවා. ඉතින් ඒ නිසා එවැනි දෙයක් අඩු ගානේ සංඥාවක් වශයෙන් හරි අතාරපු කට්ටිය තමයි පැවිද්දයි කියලා කියන්නේ. ඒක සෙල්ලමක් නෙවෙයි. ඒකල පැවිදි ඇල්ලා සිවුරු වන්නවා කියන එක අම්මා ඊටත් වැඩිය අමාරුයි. ගන්නව දැකලාදී කලාපුණිම જાති තමයි හීරළුවයි කියලා කියන්නේ. මෙතන ඉන්නවනම් සමා වෙන්න. මොකද මගේ අදහසක් නැහැ සිවුරු අරින්න ඒකයි මම මේ කට ඇරලා කියන්නේ. හරිද? ඒක දෙකම තියෙනවා. බුරුවේ ඉන්න ඔක්කොමලා හීරළුවෝ. හැම එකම පැවිදිලා තියෙන දවස් දෙක තුනනේ සිවුරු අරලා තියෙන්නේ. තායිලන්තෙත් එහෙම ලංකාවේ නැහැ. කෙසේ නමුත් මේ පැවිද්දා සාර්ථක වෙන්නේ නැහැ. පැවිදිච්ච බවනේ සාර්ථක වෙන්නේ. ඒ ආයතන කැලේ ඉන්න ඇතුන්ගේ දල ඇතෙක් වගේ ඔහි ඉන්නව පැත්තකට වෙලා. යමුත් යාර අනික් කට්ටියට දෙන සමාජ ආරක්ෂාව දෙනවා. නමුත් බුදුරජාණන්සේ සඳහන් කරන යම් කිසි කෙනෙක් පැවිදි වෙලා එයා සාර්ථක වෙනවා අරහන්තෝ කීනාසවෝ කියලා. රහත් වෙනවා ආශ්‍රව ධර්ම සියල්ලම අයින් කරනවා. කීනාසව රහතන් වහන්සේ නමක් වෙන. ඒ කියන්නේ මහානකමේ ප්‍රතිඵල ශ්‍රමණ ඵල උත්තම වශයෙන් ලැබලා තියෙනවා. අරහන්තෝ කීනාසවෝ කතකරණීයෝ කරණ තින්ටි කරලා තියෙනවා. ඔහිත භාරෝ උඩ කයට ගිනිච්ච බර බිම තිබ්බ කෙනෙක්. එයාලන් ඊට පස්සේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා ඒ ඔක්කොගෙම බර බිම තිබ්බ කෙනෙක්. ඔහිත භාරෝ අනුපත්ත සදත්තෝ. අනුක්‍රමානුකූලව ටිකෙන් ටික සතාර්ථයට ගිහිලා, සත්‍ර්ථයට ගිහිලා. ඒ කියන්නේ ආ මෝරලා ඉදිලා ඒ කියන්නේ රහත් වෙලා ක්ෂීනාස් ආශ්‍රව ධර්ම අයින් කරලා හුසිතවන්තෝ Brahmacharya වැස නිම කොට නැදී. ඒ වගේම ඔහිත භාරෝ උළුවේ තිබ්බ බර බිම තියලා. අනික ඔක්කොම ගියෝ කරත්ත අදින ගොන්නෝ. අදිනෝ. කොච්චරක් ප්‍රාර්ථනා කරන අදට වැඩිය හෙට කක්ක ගොඩක් ඉල්ලනවා. කරත්තෙම හරිය ගෙනියන්න තියෙන එපා බඩු ඉල්ලන්නම කක්ක තමයි. අනුන්ගේ බර අදින එක තමයි මේ ඉහි ජීවිතය කියන්නේ. ඒ මොකද යට එල්ලයක් නැහැනේ. වැඩේම තියෙන්නේ දුවා දරුවන් රකින්න එක කුලයා කෙරේ බැඳිලා ගණයා කෙරේ බැඳිලා. ඒක නැති එකට තියෙන සමාජ උත්තරේ තමයි ගිහිගේ අතහරිනවා කියන එක. ඉතින් මේ ගිහිගේ අතහැරේට ඔක්කොටම හරියන්නේ නැහැ මං කියපු විදිහට. හරි ගියොත් ඒකට කියන්නේ අරහන්තෝ කීනාසෝ උසිතවන්තෝ හිතබාරෝ වනුපත්ත සදත්තු. අනුප්‍රාප්තියෙන් ක්‍රමයට ගිහිලා ඒකත් මේ ඉපදිනකොට rahat වෙලා නෙවෙයි. ගහකින් බල්ලට ඇදගෙන වැටෙනවා වගේ රහත් වෙලා නෙවෙයි. ඒක බොහෝ මේ අපි දන්නවනේ ඒකට අපි දඟලන දඟලිල්ල. අනුපත්ත සදත්තු. පරික්ඛීන භව සංයෝජනෝ. අර දස සංයෝජන ධර්මවලි ක්ෂය කරලා. ක්ෂය කළා කියලා කියන්නේ පළවෙනි මාර්ගෙන් තුනක් ක්ෂය වෙනවා. දෙවෙනි මාර්ගෙන් දෙකක් දුර්වල වෙනවා. තුන්වෙනි මාර්ගෙන් තව දෙකකුත් එක පහක් ක්ෂය වෙනවා. හරියත් මාර්ගයෙන් උද්දම් භාග්‍ය සංයෝජනත් අයින් කරලා. භව සංයෝජන අයින් කළේ කියන්නේ පොළොවට බැඳලා තියෙන මේ පැරෂුට් එකක් හිතන්නකෝ බැඳලා තියෙනවා කියලා පොළොවට ගින්දර ගහලා ඒක උණුසුම් වාතයේ පුරවනකම් පොළොවට බැඳලා තියෙන්නේ. ඊට පස්සේ ඒක කපපු ගමන් ආ උඩ යනවා. ඒ වගේ අපි අර ගෑණිට, දරුවන්ට, වස්තුවට, බූදලයට, ලාභයට, සත්කාරට බැඳිලා තියෙනවා අපි. කොච්චර ගෑස් එක පිරෙව්වත් අරක යම් මට්ටමට එනකන් අපි අර කොක්ක, අර කියන්නේ හැකිල්ල කියලා. ඒක තමයි සංයෝජය. ඒ කොක්ක දිගෑරෙනවා. දිගාරුණාට පස්සේ මේ අර උඩුකුරු තෙරපමට උඩට යනවා. එතකන් මේවා නිකන් හතෙක්ගේ පහුරු වගේ, එහෙම නැත්නම් හැකිලි වගේ, බිලිකොකු වගේ අර කුණට බැඳිලා තියෙන්නේ. ඒ කුණට බඳින්නේ තාක්ෂණිකව. එහෙම නැත්නම් පොඩ්ඩක් මේ රශ්මි වාතය ආපු ගමන් මේක උඩ යන්න දෙන්න බෑ. ඒක බිම බැඳලා හුඟා කුණුසුම් වාතය දාලා ඒක හයිඩ්‍රජන් දාලා සෑහෙන සෙල්ලම් කරන මට්ටමට ආවට පස්සේ මේක පොළවෙන් ගලවන්නේ. බරු ගලවනවා වගේ. නැවක් නිකන් නැංගුරෙන් ගලවනවා වගේ. ආන්නේක තමයි පරික්ෂීන භව සංයෝජනෝ. ඒකෝට අපිට හිතනවා රජ කෙනෙක් එක පැත්තකින් ලේවල නෑකමට එහෙම නැත්නම් අපි ඉලුමිනාටිස් කියලා කියන්නේ ලේ නෑකමට එයාට රජකම හම්බ වෙනවා. ඊට පස්සේ එයා ශිල්ප සූසට කලාව ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න නැතුව කාලකන්ණි රජ කරලත් ඉන්නවා. ආන්නේම ඉන්න රජ කෙනෙකුත් භික්ෂුවක් දැන් කතා කරනවා බුසා කීනාතෝ ඔහිත බාරෝ අනුපත්ත සදත්තෝ අරහන්තෝ පරික්ඛීන භව සංයෝජනේ මේ දෙන්නම මැරෙනවා. දෙන්නම මැරෙනවා. අපි හිතන්නේ වැඩ වෙන්නේ අච්චර මහන්සියලා rahat වුණාට පස්සේ මැරෙන්නේ නැති මැරෙන්නේ නැති වෙන්න බුදුහාමුදුර අපිට ලයිසන් එකක් දෙයි කියලානේ නෑ. හැම අපි පුංචි කාලේ මායි පොඩි අය බුදියන්නේ බూరు ඇඳේ. දෙන්න දෙපැත්තට බුදියා ගන්න ඕනේ දෙන්නට එකට බෙච්චිට ඇවිදින එක ඇඳයි තියෙන එකේ මැද ඉරිලා. ඉතින් අපි දෙන්න මේක පැත්තට පුදියා ගන්න බෑ දෙපැත්තට පුදියා ගන්න ඌ කකුල දිගා ගන්නවා මගේ මූණේ වදින්නේ. මම කකුල දිගා ගන්න මම චූකේරුවොත් එහෙම රැයට ඇඳේ ඉතින් ඌටත් නාන්න වෙනවා උදේ. ඉතින් ඒ නිසා හරියට මට අනම්මනම් ජාලි කරලා තියෙන හැබැයි ඌ චූ කරන්නේ නැහැ. ඇඳේ චූ කරන්නේ නැහැ. ඉතින් ඌ මාව බය කරන්නේ මම බය කරන්නේ අපේ ගෙදර 10000ක් තිබුණා ගෙදරින් කවුරු හරි පැවිදෙන්න ඕන කියලා. පැවිදෙන්න හිටපු දක්ෂයා තමයි පොඩි අයියා. ඉතින් පොඩි අය පැවිදි කරනවා කියන අදහසක් වගේ තිබ්බා. ඉතින් ආ තමයි කට්ටපිංගම් වලට ගෙනියන්නේ නෑ දෑගවල වල ගෙනියන්නේ. මොකද එයා මහාන ගමන සුදු අනක් කරගෙන ඉනවා. ඉතින් එයා මට කියන්නේ උඹ මැරිච්චාම සෝනට කියලා දානවා යක්කු ඇවිල්ලා ජඩ ජඩ ගාලා කනවා. මම නෑ මම මැරුණාට පස්සේ ආදාහනය කරනවා යක්කු කන්නේ නෑ. ඉතින් මං රෑ බුදිය ගන්න පොඩි අයත් එක්ක යක්කු කනකොට වගේ තමයි. වැඩිම බය කරනවා. මම සත්තු මරනවා කැටිපොල් හදනවා ඒ වගේ වැඩමයි කරන්නේ. ඌත් මයිත් එක පොඩ්ඩක් ওই ගැටි පොළොට අහන් එහෙම හොයලා දෙනවා. හැබැයි හතෙක් මැරිච්ච දවසට මට මේ සතර පාය ගෙනල්ලා පෙන්නනවා. ඉතින් මම පුදුමාකාර බය හිතේ දැන් අපේ ගෙදර කට්ටිය පුරුදු කරලත් නැහැ මම පැවිදි කරන්න. පැවිද්දට යන්නත් බෑ රැට කන්න නැතිනවා. ඉතින් දැන් මෙයා පැවිදි වෙලා වගේ තමයි කතාව. ඉතින් පුටි කායේ ඉඳලා මට තිබුණා මේ පැවිදි වුණොත් ඔය කියන සසර දුක හෝ මරණ බය හෝ නැහැ. ඒක වෙන දෙයක් කියලා. දැන් මෙතන බුදුරජාණන් වහන්සේ ඒකට තව පොඩ්ඩක් කියලා කියනවා. අරහන්තෝ කීනාසෝ කතකරණීයෝ හිතබාරෝ අනුප්පත්ත සදත්තෝ කීනා පරික්ඛීන භව සංයෝජනේ ඒත් මරණ. ඉතින් එතකොට රජ කෙනෙක් කොහොමද පැවිදි වෙන්න කල්පනා කරන්නේ? එහෙම නැත්නම් මේ සාමාන්‍ය සිරිබිරිස් කෙනෙක් මොකද්ද පැවිදිලා ඇති වෙන්නේ? පැවිදිලා උප්පරීම තමයි අන්තිමට කෙනෙක් රහත් වෙන්නේ. ඒත් මරණ. ඉතින් එතකොට ওই මරණයට තියෙන බය රහත් උනත් නැති වෙන්නේ නැහැ. ඉතින් මැරෙන්න කෙනෙක් නැහැ. ඒක වෙනම කතාවක්. මොකද ඒ වෙනකොට එයා ඒ අනිච්චන් දුක්ඛන් කියන එක මම නෙවෙයි කියලා ඉවරයි. අනත්තයි කියලා ඉවරයි. දැන් ගිය මැරෙනවනේ. මැරෙන්නේ මමනේ. ඒ අනිත්‍යත් මගේ දුකත් මගේ කියන එක නේ ආත්මය කියලා කියන්නේ හරියම කැමැතිනේ ගිහියා මේ වෙනස් වෙන දේවල් දුක් වෙන දේවල් මගේ කියා ගන්න. ඒකනේ ඔය නিত্য දේපොළ, නিত্য සටහන්, එහෙම නැත්නම් නිච්ච සංඥාව ගිහියා කියන්නේ එච්චරයි. යට නিত্য සංඥාවක් තියෙනවා ඒ ටික මගේ කියා ගන්න. ඉතින් බෞද්ධාසික සූත්‍රයේ සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා වෙමී කිව්වනම් ඒක මඤ්ඤිතයක්. වන්නේ මේ මම වෙන්නේ වන්නේ මේ කියවනම් මඤ්ඤිතයක්. මම උනා කියනනම් මඤ්ඤිතයක්. නොන්නේ මේ කියවනම් මඤ්ඤිතයක්. නිසා ගිය ජීවත් වෙන්නේ මඤ්ඤිතේනේ. පැවිද්දත් එහෙමම තමයි. හැබැයි පැවිද්ද දන්නවා මේක නාඩගමක් කියලා. මේක රෝල් ප්ලේ එකක් කියලා. මේක අපි නාඩගමේ මම රජාට අඳිනවා අජාසත්ත නාමයෙන්. මිනිස්සු පෙම්බඳින ඇත්ත. නමුත් මම දන්නවා මේ බඳලා තියෙන ඔටුන්න සරුව පිත්තලයි. මේ බඳපටියේ සරුව පිත්තලයි. මේ මේ කඩුගස්ථානත පිත්තල බොත්තම් හා හා හා ඔක්කොම නාඩගමකට ඇඳපු ටිකක් විතරයි. ඔය ගිහියෙක් එහෙම නෙවෙයිනේ මගුලකට අඳින හැටි බලන්නකෝ. ගමනකට යන්න ගියාම අඳින හැටි බලන්නකෝ. මේ යාන වාහන වලට වීදම් කරන හැටි බලන්න. මොකද ඒකෙන් තමයි යා අර නිත්‍ය සංඥාව ඇති කරන්නේ. පැවිද්දත් අද ඒකම වෙලා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒක තීඩක් තියලා නැහැ. මොකද පැවිද්දා කියලා කියන්නේ එහෙම නිත්‍ය සංඥා ඇති කරලා කරන දෙයක් නෙවෙයි. ඒ නිසා පැවිද්දා නිතරම අනිත්‍ය සංඥාවට පුරුදු කරනවා. එතකොටත් එයාටත් අනිත්‍ය සංඥාව හරි ගියොත් අර කියනකට අරහන්තෝ කීනාසෝ සදත් අනුපත්ත සදත්තෝ පරික්ඛීන භව සංයෝජන ඕහිත බාරෝ ඔක්කොම වෙලා මැරෙනවා. ගියාගේ පැත්තෙන් බලනකොට මැරෙනවා. නමුත් ඇත්තෙන් ධානයකට එහෙම මැරෙනවයි කියලා කියන්නේ අයිතිවාසිකම් කියන කෙනා නැති වෙනවා. රහත් උනායි කියලා සතුටු වෙන්න කෙනෙකුත් එතන නැහැ. මැරෙනවා කියලා කනගාටු වෙන්න කෙනෙකුත් නැහැ. ඉතින් මේ දෙක පෙන්නඳ තරම් වික්ත ප්‍රතිබල බවක් තියෙන අමාගේ සරුවචනාංශයට පමණයි. ඒක කියන්නත් ඕනේ අර කියන විදිහේ කත්තිය මහා සාල අඩ මහා ධන මහා භෝග සම්පන්න රජ කෙනෙකුට. ඒක රජතුමාට පූජිතය ලව්වා කියවෙන්නේ නැහැ. මොකද පූජිතයත් බය ඉන්න මිනිස්සෙක්. බුදුජානනාංශයෙන් බයක් නැහැ. ඒ වගේ මේ ප්‍රශ්නේ අහන්නත් ඒ රජුරු අහන ප්‍රශ්නේ අත්තිනකෝ වන්තේ ජාතස්ස අඤ්ඤත්‍ර ජරාමන්න. ඉපදුන කෙනෙකුට තියෙනවද ස්වාමීන් වහන්සේ අනියම් මාර්ගයක් ජරා මරණයෙන් තොර. ජරා මරණයෙන් එහා. රජුරුන්ට බුදුහාමුදුරු නෑ කියන්නේ කියනවා කත්තිය මහා සාල අඩ අඩෝ හෝති මහද්දනෝ මහා භෝගෝ ඒ වගේම ධන ධඤ්‍ය පහූත කිනත් මරනවා ඒකල කියනවා මාත් මැරෙනවා. බුදු වෙච්ච මමත් මැරෙනවා. ඉතින් එතකොට අර මේ සමාජ ධර්ම වලින් බැලන කෙනෙකුට පැවිදුණා කියලා රහත් උනායි කියලා එයාට මොකක්වත් හම්බෙලා නැහැ. ඒ බුදුරජාණන් කියන්නේ ශ්‍රමණ ඵල කියලා මේ ප්‍රහත් වෙච්ච දවසේ ඉඳලා ඒ කියන නිවන් අනුපදිශේෂ නිර්වාණ ධාතු ඉඳලා සෞපදිශේෂ නිර්වාණ ධාතුව දක්වා ගත කරන ජීවිතය මේ ලෝකෙට සාන්තියක්. ඒක තමයි මේ පඨවි බල සුන්දරි සූත්‍රයේ තියෙන්නේ. මා උඩ බුදුරු හතර දෙනෙක් බුදු වෙලා තියෙනවා. ඉස්සරහටත් බුදු කෙනෙක් බුදු වෙනවා. පඨවිය බල සුන්දරියක්. ඒ මොකක්වත් නිසා නෙමෙයි පහූත දන්දාන්‍ය නිසා නෙවෙයි මාව පාදම කරගෙන මම ආසනයක් කරගෙන බුදුරු හතර දිනක් පහළට වෙනක භද්‍ර කල්පයක් පෘථිවිය සතුටු වෙනවා මොකටවත් නෙවෙයි කෙනෙක් මාය උඩ බුදු උණයි කියලා. රහත් උණයි කියන එක පතවි බල සුන්දරී කියන සූත්‍රේ නෑ. බුදුරු ටික විතරයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ සෞපදිශේෂේ ඉඳලා අනුපදිශේෂ අනුපදිශේෂේ ඉඳලා සෞපදිශේෂ දක්වා ගමන් කරන ගමන මොනම කෙනෙකුටවත් මේ මහ පොළොවට වක්වත් සතුටක් මිසක් කවදාකවත් දුකක් දෙන්නේ නැහැ. මොකද ඒකේ නා කාටවත් හානියක් ඇයිවට ශ්‍රමණඵල කියනවා. හැබැයි යාට කියන්න බෑ මම මේ නිසා මරණේ නෑ කියලා. හැබැයි බුදුරජාණන් මේ කොතලද්දුරගේ පැත්තේ මේ කතාව. බුදුරජාණන් ශ්‍රීපද කතා කරලා කියනවා නිවන කියන්නේ අමෘතය කියලා. මරණේ ඉක්ම යෑම. මොකද මැරෙන මිනිහා නැති වෙලා. අනිත්‍ය දුකට මම කියාගන්නේ නැහැ. ඊට පස්සේ නিত্য සුඛයටත් මම කියාගන්නේ නැහැ. ඒ ලැබෙන නිවන නিত্য වූ සුඛ වූ දෙයක්. ඒකටත් මම කියාගන්න. මොකද මේ මම කියන පුද්ගලයා තමයි සක්කාය දිට්ඨියේ පටන් සංයෝජන ධර්ම අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා වරම් භාගයේ උද්දම් භාගයේ වශයෙන් අයින් කරන්නේ. ඉතින් අයින් කරාට පස්සේ යාට මේ මම රජ වුණාද මම බුදු වුණාද මම රහත් වුණාද අදාළ නැහැ. එයාට ඒ මරණය කියන එක ඔය සම්මුති මරණය කියන එක මේ මහා ලොකු දෙයක් වෙනවා. නැත්නම් ප්‍රධානම බයනේ ජීවිතයේ තියෙන සම්මුති මරණය. ඒක තමයි උදේ ඉඳලා හැන්ද වෙනකම් මරණානුස්සතිය බල බල ගෙවෙන ගෙවෙන හුස්මේ ගෙවෙන තැන බලනවා. ගෙවෙන ගෙවෙන හුස්මේ, ගෙවෙන ගෙවෙන වේදනාවේ, ගෙවෙන ගෙවෙන හිතවිල්ලේ, ගෙවෙන ගෙවෙන සද්දේ. එයා හට ගන්න තැන හෝ පවතින තැන නෙමෙයි බලන්නේ. හැම වෙලාවෙම ඒ කයානු පස්සන පස්සන්තෝ ක්ෂය අනුව බලන්නේ හිත ඕදානයටපත් වෙනවා. දාන ඔස්සග්ගොප්පට්ඨානේ ඒකත්තං දානපති ආනං කියලා. දානපතියට ලොකු සතුටක් තියෙනවා සතුටින් දානයක් මුදා හිටකොට. මේක කියන්නේ මුදාහරණ මුංචිතු කම්මිතාය. ඒ වගේම තමයි සමාධි නිමුත් උපට්ඨා සමාධි නිමිත්ත උපට්ඨානේ ඒකත්තං හරියට සමාධි නිමිත්ත ඒකාග්‍ර වෙනකොට සතුටක් එනවා. එතකොට ඒ සමාධිය වඩන කෙනාට මේ දෙකම සාමාන්‍ය සදාචාර සම්පන්න දේවල් විදිහට තමයි කියන්නේ. ඒ කියන්නේ මේ දානේ දීලා ලබන සතුටත් මේ නීවරණ ටික දීලා දැමීමෙන් ඇති වෙන සතුට. ඊට පස්සේ කයානුපස්සනා පස්සන්තෝ කයානුපස්සනාව බලන කෙනාට සතුටක් එනවා. මේ ලෝකෙ මෙච්චර ක්ෂය වෙමින් පවතිද්දි මිනිස්සු මේ නිත්‍ය සංඥාවේ ඉඳලා ගිනි අඟුරක් අතේ තියාගෙන වගේ නටන්න නැටිල්ලත් මම බලන්නේ මේ හැම එකක්ම ගිනි අඟුර පවා ගෙවෙනවා. දුක පවා ගෙවෙනවා. වේදනා පවා ගෙවෙනවා. හුස්ම පවා ගෙවෙනවා. සක්මණ පවා ගෙවෙනවා. අන්නේ කයානුපස්සනාව දකිනකොට කය ලක්ෂණානුපට්ඨානේ ක්ෂය ලක්ෂණේ දකින්නයි කියලා කියන්නේ ඉර බහිනෝ හඳ බහිනෝ එන ඕනම දෙයක් බහලා යනවා අපි අවුරුදු 10ක් 15 20ක් 30ක් ඉඳලා තියෙනනේ ජීවිතේ මොනම දෙයක් අන්නේ කය ලක්ෂණෝපට්ඨානේ කත්තන් කියන එක විපස්සනා උපක්ෂ යෝගාවචරයට හම්බෙන එකදී නිසා අද ලෝකේ විපස්සනා යෝගාවචරය නැහැ ඒගොල්ලෝ මේ ධානා හරි වඩණ්ඩයි හදාන්නේ කුසල් හරි එකතු කරන්නයි හදාන්නේ මට මෙච්චර වස් තියෙනවායි කියලා මට මෙච්චර මේ දැනුම තියෙන එකතු කරන කතාව තියෙන. එකතු කරාට කමක් නැහැ. ඒ සියලුම දේ වැය වෙනවා කියන අදහසින් එකතු කරපු එකනට අකුසලයක් වෙන්නෙත් නැහැ. ඒක නිකන් මේ ධර්තයක් පරිලහයක් දෙන්නෙත් නැහැ. ඒක එකතු වෙන්න එකතු වෙන්නේ කොහොමද? නිලුම්පත උඩ තිබ්බ වතුර කඳුල වගේ. වතුර කඳුල නිලුම්පතේ තැර වෙන්නේ නැහැ. වෙන ඕනෙම ස්පෘෂ්ඨයක තිබ්බොත් තැවර තැර වෙනවා. තැවරෙනවා. තැවරෙන්නේ නැහැ. ඒ නිසා විපස්සනා කරන කෙනාට දුකක් ආවත් සැපක් ආවත් භාවනාවේ මූල කර්මස්ථානිය ආවත් වෙන එකක් ආවත් එයා ඒකෙන් මේ මට හරි ගියා මට වැරදුනා මට සුබ නිමිත්තක් දැක්කම අසුබ නිමිත්තක් දැක්කයි කියලා අන්නේ වගේ මේ ළමා කතා නැහැ ළමා කතාව එනවනම් එයා දැනගන්නවා මේක බොළඳ කතාවක් මේක කරලා කරලා ලියලා ලියලා කතා කරලා කතා කරලා මේක අයින් කරන්න ඕනේ ඒ ක්ෂය කරන්න ඕනේ. ආන්නේ කය ලක්ෂණ අනුපට්ඨානේ එකත්තන් කියලා මේ වෝදාන ධර්මයක් සඳහන් කරලා තියෙනවා. ඒකෙදී සඳහන් කරලා තියෙනවා මේ භාවනා ලෝක විතර හැම වෙලේ. ඊට පස්සේ නිරෝධානුප නිරෝධ ලක්ෂණේ දකින්න කෙනාට පුදුම සතුටක් ඇති වෙන එක රහතන් වහන්සේට විතරයි හම්බ වෙන්නේ. ඒක ඉස්සෙල්ලා තමයි දාන වසක් උප්පට්ඨානේ සමාජ නිමිත්ත උප්පට්ඨානේ කය ලක්ෂණානුපට්ඨානේ එනකොට ටික ටික ටික ටික අත්දිනලා තියෙනවා. රහත් මාර්ගයේදී නිරෝධානෝ නිරෝධ ලක්ෂණේ දකින්න. නිරෝධ ලක්ෂණ නිරුද්ධ වෙනවා දකින්න. ඒ වෙනත්නම් ක්ෂය වෙනවා. ඒක මහා මූස්පේන්තුවක්. ඒක මිනිස්සු දකින්නේ නොදැකිය යුත්තක්, නොකිය යුත්තක්. මේ මගුල් ගෙවල් වල උපන්දින සාදවල විවෘත කිරීම උත්සල කියන්න හොඳ නැහැ. මගුල් ගෙදරක් කියලා කියන්නේ මොකද්ද? තවත් පෙරේතෙක් උපදින්න හදන මාර්ගයක්. උප්පත්තියක් කියන්නේ මොකද්ද? මරණයක්. මුල්ගලක් කියන්නේ මොකද්ද? දි รา ජරාවටපත් වෙන දෙයක්. ඒකෙදී මංගල සූත්‍රයේ සත්‍යයනා කරන්න. හැබැයි මතක තියානින්ද ඔය සත්‍යයනා කරන එකනත් මැරෙනවා. ඔය ජීත් මැරෙනවා. කෝය 54 කලක් විඳන් කරලා හදුව සවැත් නුරාද? අපි දැන් ඔය ගිහිල්ලා ගඩ වඳින ගඩොල් ටිකක් කණින්ගේ මාත්‍ය එකතු කරපු ගඩොල් ටිකක් කියලා කුවන්ත්‍රණයක් කියලාත් කියනවා. අපි ඔය කෑලි ගෙනල්ලා ගෙදර තියාන වැඳ වැඳ ඉන්නවා. මෙයා මේ මේ ලංකාවේ දුරට බෙල්ල කතා කරලා කියලා තියෙනවා මේ මේ සෙල්ලිපි වර්ගයක් තියෙනවා මේකේ තියෙනවා දේවානම්පිය කියලා. බෙල් කියලා තියෙනවා මෙහෙත් තියෙනවායි කියලා. මෙහෙත් තියෙන දේවානම්පිය 30. අරක දේවානම්පිය අශෝක. ඊට පස්සේ දෙන්න කතා කරලා දෙන්නම සුද්ධෝනේ. දෙන්න කතා කරලා තමයි ඉතිහාසය ලිව්වේ. ඒක වැඩියෙන්ම ලෝකේ පැතිරෙවේ මේ බොරුව පරණ විතන්න මහත්තයා. දැන් අපස්සේ ආපු කට්ටිය කියනවා වර්ණ විතාන මන්තර කවදාකවත් විජයාගමනයේ ඉස්සලා ඉතිහාසයක් දකින්න බෑ මොකද බෙල් දැක්කේ නැති නිසා කනින්හෑම් දැක්කේ නැති නිසා. ඕගොල්ලෝ කොට ගහපුවා තමයි අද මේ අනුරාධපුර තවත් නూరు අනම්මනම් කියලා තියෙන්නේ. අපේ කට්ටිය කියලා වඳින්නේ ඒක ප්‍රශ්නයක් නෑ. නරකක් වෙන්නේ නෑනේ. නමුත් කොතනද සවැත් නూరు තියෙන්නේ කොතනද දේශවනාරාමේ තියෙන්නේ කියලා කියන්නේ දාපු බෝඩ් ටික තමයි තියෙන්නේ. ආන් ඒ වාගේ ඒගොල්ල මේ මවල පෙන්නන්න ගියාට ඒගොල්ල මේ බුද්ධ ආගම දිනු කරන්න කරපු කතාවක් නෙවෙයි. ඒගොල්ල මේ ඒගොල්ලන්ගේ රෝම කතෝලික නීතිය, එංගලන්ත නීතිය මේ ඒකට යට කරලා අපේ පුරා විද්‍යාව යට කරන්නයි ඉතිහාසය යට කරන්නයි ගහපු ගැහිලා. ඕව වළක්වන්න බෑ. ඒ සවැත්නුර ජේතවනාරාමෙත් ජරාජිරාවට යනවා. මේ බුදුජානනාංශ වැඩ හිටපු තැන කියලා සදාකාලික වෙන්නේ නැහැ. වේළුවනාරාමෙත් එච්චරයි. කොයි ආරාමේ ගත්තත් එච්චරයි. ඉතින් සයිව හදනකොට මේක කැඩෙනවා කියලා හදන්න යන්න එපා. ඒක හදන්න. කැඩෙන බව දන්නවා. ඒකයි ගිහියයි පැවිද්දයි අතර වෙනස. ගිහියයකට නිදන්වස්තු තැම්පත් කරලා සදාකාලික වෙන්න සීනමානවා. ඉතින් අර ජ්‍යොතිෂාස්ත්‍රඥ වාවගෙන කනවා. පැවිද්දාගෙන පැවිද්ද දන්නවා මේක හරියටම හදන්න ඕනේ ජ්‍යොතිෂාස්ත්‍රය හනුවයි ගුරු නිර්මාණ ශිල්පය. හැබැයි මේකත් ඕකත් නක්පිත් අරගිට තෙයි කාටත් ওই ටික වෙයි. අන්න ඒක දැනගෙන භාවනාවට වාඩි වෙන මනුස්සයයි භාවනාවේදී වෙන දේවල් බලාපොරොත්තු වෙන මනුස්සයයි අතර විශාල වෙනසක් තියෙනවා. භාවනාවට යනකොට මේ කය ලක්ෂණානුපට්ඨානයයි නිරෝධානුපට්ඨානයයි බලලා යන්න මිනිස්සයා පරියංකයට යන්නේ සක්මනට යන්නේ දාන පාත්‍රය අතර ගන්නේ නාන්නේ කන්නේ බොන්නේ ඒ ලක්ෂණේ. ඒ වය දකින්නවනම් නිරෝධය දකින්නවනම් බුදුජානනාංශය සඳහන් කරන හැම තැනම විමුක්ති රසය තියෙනවා. මොකද හැමදේම ක්ෂය වෙමින් තියෙන්නේ. ඒක මේ ඉතිහාසයෙන්වත් විද්‍යාවෙන්වත් තාක්ෂණයෙන්වත් ඔය හොඳ ෆවුන්ඩේෂන් දාලා බේරන්න බෑ. ඒ බේරන්න බැරි දේ බේරන්න පුළුවන් කියලා සාතික දෙන බැංකු එහෙම නැත්නම් මේ නීතිය එහෙම නැත්නම් මේ රාජ්‍ය අරසාව මොන්න තරම් විකාරයක්ද කියන නිසයි බුදුජානනාංශ සනාගල් තියෙන කැලියට ඵලයන් තාක්මලට ඵලයන් ශුන්‍යගාට ඵලයන් මම දැන් මෙතන ඔය කිසිම බලාධිකාරියක්වත් ක්‍රියාත්මක වෙන්නේ මම දැන් මෙතන කියනකොට අපිට ඉන්න බෑනේ මොකද මම දැන් මෙතන හරි පාළුයි ඒ වෙනුවට මට <clears throat> අරක මේකේ සම්බන්ධතා අරමුණක සම්බන්ධතා, සතිය සම්බන්ධතා, දැනුමට සම්බන්ධතා, අතීතයට සම්බන්ධතා, අනාගත සම්බන්ධතා, රාතන් වහන්සේලාට බඳිට බඳිට තියෙන සම්බන්ධතා, ධාතු වන්දනාවන්. මේ සේරම කෙරෙන්නේ මායාව විසින් වර්තමාන මොහොත පන්නන්න දාන ගැට. ඒක තමයි ආගම කියන්නේ. ඒක තමයි සංකේත කියන්නේ. ඉතින් මේ ඔක්කොම මඤ්ඤිතයක් කියලා කියනකොට ඒකත් මඤ්ඤිතයක් වුණා. රූපම් බිකවේ මඤ්ඤිතං. මේ ලෝකේ තියෙන මේ ධාතු එනතම මේ මේ ධාතු වන්දනා ධාතු චේති වන්දනා කියලා බුදුහාම කියන්නේ. ඊට කොච්චර වටිනවද දන්නවද ධම්ම චේති වන්දනා. ධාතු චේති වන්දනාව මේ ලෝකයේ අද මුළු බෞද්ධයාම ගිලගෙන හමාරයි. දෙදීම මේ ධාතුන් වහන්සේලා වන්දනා කරනවා. ධම්ම චේති කියලා කියන්නේ හතර සතිපට්ඨාන. ඒක ජරාවට යන්නේ නැහැ. ඒක ජරාවට යන්නේ නැහැ. මේ කට්ටිය හිතනවා මේ ධාතු චේති වන්දනා කරමු නිසා නැත්නම් ධාතු චේති වන්දනා කරන බෞද්ධයෝ ජරාවට යන නිසා ධම්ම චේතියත් ජරාවට යයි කියලා. මේ ගාථාවේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සතංව ධම්මං න ජරං උපේති. බුදුරජාණන් වහන්සේ ජරාවට ගියාට ධර්මේ ජරාවට යන්නේ නැහැ. ඒක දිහා ඒකට සත්පුරුෂ ධර්මය කියලා කියනවා. ඉතින් මේ සාකච්ඡාවේ නැත්තම් කුසල රජුලත් එක්ක සාකච්ඡේ ජීරන්තිචේ රාජරතා සුවිතා ඊටාම සුවිත් විචිතුරව වඩන ලද රාජරතේ දවසල් තිබුණ වටිනම දේ විවේල් කරත්ති කියලා අපි අදා ගන්න. අපි ගියා මේ සැරේ ගිය වෙලාවේ නල්ලුර් කෝවිලට ඊට පස්සේ මේ මොකටද මන්ද අපි ගියෙත් කියලා කොහොම හරි ගියා. යනකොට තාම වේල් රතේ හදනවා මිනිස්සෙක්. පැරණිම මිනිස්සෙක් මම මෙයා ළඟට ගිහිල්ලා යාපනයේ කියන වඩු උපකරණ පෙන්වන්න පුළුවන්ද කියලා. මේක මන් තමයි ඉන්න පරණම මිනිසයා උපකරණ ටික gedera හැබැයි වේල් රතේ හදන්නේ ඉලෙක්ට්‍රික් උපකරණ වලින් කිව්වා. රවුටර් දාගෙන වැඩ. හැමදම වේල් රතේ හදනවා. අපි හිතුවේ ඒක අවුරුදු 10 ගණන් පරණ. පරණේ තමයි. හැම වෙලාවෙම වේල් රත හදනවා කොච්චරද උසයි. ඒකට වෙනම ගොඩනැගිල්ලක් හදලා තියෙනවා. වේල් රතේ ගාල් කරන්න මෙච්චර හරක් බඳින්න ඕනේ. ඒ තරම් අමාරු. මේක තමයි රාජරජ මේ රජුරෝ වේසකමේ නැත්තම් කඩප්පුලිකමේ යන රතේ. හොර ගෑණි බලන්න යන ගමන නෙවෙයි වේල් කියලා කියන්නේ. ඒකට තමයි ඔච්චර සැලකිලි. අම්මෝ ගෑනුත් උඩ දානවා, පිරිමිත් උඩ දානවා, නටනවා, කනවා බොනවා. රාජරත්නෙත් ඕක තමයි. ඒ විසිතරු රාජරත්යත් ජරං උපේති. ඒක තමයි ඒ කාලේ තිබුණ උඟාක්ම කෑලි එකතු කරලා හදන දේ. දැන් උනත් ඔය බෙන්ස් රතයක් එහෙම නැත්නම් ඒ වගේ බරපතල රතවල තියෙන අනන්ත අප්‍රමාණ කෑලි. ඒක එකතු වුණාට පස්සේ ඒගොල්ලෝ ගරන්ටි එකක් දීලා, ඉන්ෂුරන්ස් දීලා ඇක්සිඩන්ට් එකක් වුණොත් කම්පැනි එනවා බලන්න. නකෝ ඉච්චර අපි හදලා දීපේ කොහොමද කැඩෙන්නේ කියලා. ඒ තරම් ඒ රතේ ඒගොල්ලන්ට අයිති ඒ පේටන්ට් එක. නමුත් රාජරත්නම් ජීරන්තිතේ රාජරත්නම් සුවිත්තෝ. අතෝ ශරීරම්පි ජරං උපේති. ශරීර කියන්නේ රූපේ. ඊ ජරාවට යනවා. මේ මුල් මුල් කාලේ මේ මන්ද දශකයේ ක්‍රීඩා දශකයේ වර්ණ දශකයේ බල දශකයේ යනකොට බොහොම ලස්සන වර්ධනයක් පෙන්වනවා. ඒක තමයි බටේර් ලෝකයේ අද විවස්ථා හදන්නේ එව්වට. පණ පෙන්නට පස්සේ කොන්ද කුදු වෙලා හිමසතු ගලලා අන්තිමට සයන දශකේ මෝමූහ දශකේ 100ක් හිටියොත් අන්තිම දශකේ මෝමූහයි. අත තී කල්පනාව නැහැ. ඒකයි කියන්නේ අඩු අයස්කාර කිල්ලෙක් බඳපන් කියලා. මොකද එතකොට ඒකේ සීය වෙලා නැහැනේ. ඒකිට විල්ලජ්ජාව තියෙනානේ. සීය වෙනකොට හැම පැවිද්දෙක්ම හැම ගියෙක්ම හෙළුවෙම්මයි ඉන්නේ. ඇඳුම් ඇඳවපු ගමන් ගලවලා දානවා. නතර නැත්තම් කලිසම කියලා ඇඳගන්නේ බොක්සිං බැනියම. අවශ්‍ය කැල්ටි ගෙලියේ කකුල් දෙක නම් එළිය දා ගන්නවා බොක්සිං බැනියම තමයි බොක්සිං බැනියම තමයි ඇඳගන්නේ. ඇඳගෙන කඩේ යනවා. වැඩ කරන ළමයා පිටිපස්සෙන් යන්න ඕන රුපියල් 100ක් දීලා බීඩියක් කරන්න ඇවිල්ලා ඉතුරු දෙක උඹ තියාගනින් කිය. ඒ තරම් මෝමෝහයි. අන්තිමන හරියට පළවෙනි දශකේ වගේ තමයි. ඉතින් මේ කටයුත්තේදී 1 2 3 4 දී පුදුම රූපලාවන්‍යයක් තියෙනවා. අද මුළු ලෝකෙම දුවන්නේ රූපලාවන්‍ය ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකේ. මේ කොවිඩ් වලින් පස්සේ දැන් ආයතන සම්පූර්ණයෙන්ම වැටිලා. මොකද බෙහෙත් ගණන් ඉතින් මේක සඳුදා අපි රැස්වීමක් තිබුණ ආයුර්වේද ඇමතිතුමත් ඒක ඉතින් මං කෝ ඇමතිතුමා දැන්වත් බැරිද අපිට සිංහල බෙහෙත් ටික හදලා දෙන්න. මොකද සිංහල බෙහෙත් හදන්න කිසි ප්‍රශ්නයක් නැහැ නේ. බෙහෙත් තියනානේ. ඒ වගේම හදනවානේ මිනිස්සු දැන්. ඒ වගේම සනීප කරන්නම් බැරියෝ බගන්දලා පිළිකා වගේ දේවල් අපේ පැහැදිලිව සනීප කරනවා. කිසිම දවසක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලෙඩෙක් ආයුර්වේද ස්පිතාලට යන්නේ නැහැ. ලීලාට වෛද්‍ය සහතිකයක් දෙන්න නම් ඉංග්‍රීසි යුදකමට යන්න ඕනේ ඉංග්‍රීසි සොසර කෙනෙක් නම ලියන්න ඕනේ. ඉතින් අහලා තියෙනවා මෙච්චර අපේ ඇඳවල තියෙනවා ලෙඩු නැතුව මිනිස්සු ආයුර්වේද රෝහල් වල ඉන්න මිනිස්සු කැඳට කොලේ ගන්නෙත් සබ්බපාපස්සා කරනම් කිය කියා. කැඳ හැඳි ගන්නෙත් සබ්බපාපස්සා කරනම් කිය කියා. පංචකර්ම කරන්නේ රුපියල් කොච්චර දෝ ගාණක් යනවා එක්කෙනෙකුට. ඇඳවල 12යි තියෙන්නේ. දෙයියන් වගේ සලකනවලු ලෙඩාට. අනික් ස්පිරිතාල වල ඇඳ යටත් ලෙඩ්ඩු, පොලිමෙත් ලෙඩ්ඩු කවදාකවත් අර ලෙඩා මේට දෙන්නේ නැහැ. ඒ මොකද ඒවට ලොබින් හදලා ඉවරයි. මෙච්චර ලස්සනට මේ දේශීය වෛද්‍ය ක්‍රමයක් තියේදී මේ බටහිර වෛද්‍ය ක්‍රමේ කාපු හැටි අපි රීපු හැටි මේකේ. ඒගොල්ලෝ මේ වෙදකම කරාට හෙදකම විනාශ කරන්නේ. හෙදකමට වැඩිය වෙදකම ඉස්සර කරන්න බෑනේ. ඒක නිසා කියනවා බටහිර වෛද්‍ය විද්‍යාවට කියනවා දොස්තරලා නිවාඩු ගිහිල්ලා හෙදියෝ වැඩ කරොත් එක එක්කත් මරණ එකක් නැහැ කියලා. දැන් විද්‍යාවේ දොස්තරලා ඉස්සරහිල්ලා හෙදියෝ පස්සේනේ දාලා තියෙන්නේ. විද්‍යාන්ට පස්සේනේ හෙදියෝ ඉන්නේ. මේක කියන්නේ ඉන්දියාවේ මණිපාල් යුනිවර්සිටි එකේ චාන්සලර් ડોક્ટર හාගඩේ දොස්තරලා ටික ගෙදර ඇවලා මෙතන ඉන්නවනම් සමා වෙන්නේ නර්ස්ලාට දෙන්න වැඩේ කොච්චර ලස්සන කරයිද කියලා. ඒ වගේම වෛද්‍ය අධ්‍යාපන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වහලා ආයුර්වේදයට වැඩේ බාර දෙන්න මොකද වෙන්නේ කියලා. ආයුර්වේදෙත් ඉන්න පිළිකා ටිකක් තියෙනවා. ඒගොල්ලොත් හරි කැමති නලාව දාගෙන යන්න. ඒගොල්ලොත් ටිකක් කැමති පැන්ඩෝල් ටික අභිකුරණ දාන කණ්ඩ. නමුත් ආයුර්වේද කියන්නේ ඒක නෙවෙයි. ආයුර්වේද කියලා කියන්නේ වේදා ලෙඩාට වේදකම් කරන්නේ. ලෙඩේට නෙවෙයි. අපේ සංඝයා විතර ඒක නොදන්න වෙන කවුරක්වත් නැහැ. සංඝයා විතර බෙහෙත් කන්න කැමති වෙන කවුරක්වත් නැහැ. සමහරලාට නිකන් වෙදකම් කරන්නේ. කොහොමනක් දැනගන්න ඕනේ ආයුර්වේද වෛද්‍යවරුත් ඇලෝපැතික් වෛද්‍යවරුත් වෛද්‍ය වෘත්තිය කියන එක ලෝකයේ ඇති කෙරුවේ මාගේ සරුවච්චන් වහන්සේ ඔය මේ මේ ජීවක වෛද්‍යවරයෙක් එක්ක. ඒ ලියකෙවිලි ඇතුවයි මම මේ කතා කරන්නේ. මම මේ සම්මන්ත්‍රණ වලට යන්නේ දැනගෙන මම දන්න වෛද්‍ය ශාස්ත්‍රයකුත් නැහැ මම දන්න ආයුර්වේදිකුත් නැහැ මම දක්ෂ වෙදෙ ලෙඩෙක් වෙදෙක් නෙමෙයි මට කියන්න පුළුවන් බුදුහාමුදුරුවෝ තමයි මේක ඇති කරේ සංඝයාගෙන් සල්ලි ගත්තොත් වෛද්‍ය ශාස්ත්‍රයට හිමින වෙනවා කිසිම දවසක දන්න වෙද කෙනෙක් සංඝයාගෙන් සල්ලි ගන්නෑ ඒ නිසා යන්නෙත් නෑ මම මොකද අනීමංශකයක් කර හැම කරන කණේකනේ. පුළුවන් තරම් කරන්නේ හෙදකම කරගෙන බේරලා ඉන්නවා. ලේසිම දේ තමයි ආරෝග්‍ය පරමාලාභා. ඊට වෙන්න එපා දෙද උනාට කෙඳිරි ගන්න එපා. කෙඳිරි ගාවොත් තමයි අනික් කට්ටිය අපි උස්සගෙන ඇඳක් උඩ තියාන ගන්නන්නේ. ඊවසපම් පපුව කියලා වාහනේ අපි භාවනා කරනකොට වේදනාවක් ආවත්, සද්දයක් ආවත්, හිතවිල්ලක් ආවත් ගණන් ගන්න නැතුව මේ ජීවිතෙත් මට හුස්ම බලන්න පුළුවන්ද මේ ජීවිතෙත් මට සක්මන් කරන්න පුළුවන්ද කියලා බැලුවොත් මට පේනවා මේ ගත කරපු අවුරුදු 20 30 තුල ඒ වගේ තුවාලයක් වුණාට වෙදකම ලෙඩක් වුණාට ලෙඩේ තියෙනවා හැබැයි ඒ තියෙදි මම කරගෙන යන වැඩේ කරගෙන යන්න පුළුවන් මට මම මේ ළඟදී කම්මල් බාස් කෙනෙක් ගෙනල්ලා ආසාවෙන් කරන හොඳ තරුණ කොල්ලෙක් ආවට පස්සේ මං කිව්වා මට කියලා දීපන් කියලා කියලා දෙනකොට යකෝ යකඩේ රත් වෙලා කිනිරි උඩ කියලා තලනකොට හතර අතර ගිනි පුපුරු විශ් වෙනවා. කකුලට ගිනි පුපුරක් පිච්චුනාන කකුල බලන් දෙපා. ඒක පස්සේ බලන්න පුළුවන් මේ යකඩේ අතේ තියෙන එක බලාගෙන ඉන්නේ කිව්වා. මෙහෙක් කළ දැඟලුවොත් එහෙම කකුල පිච්චුනායි කියලා අර යකඩ බිම වැටෙනවා. එතකොට ඊට වැඩි හානියක් වෙනවා. ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වැදුනට කලබල වෙන්න එපා. කලබල වුණොත් මොනවා වෙයිද දන්නේ නැහැ. ගංගක මුහුද ගහගෙන යනකොට හබ්බක් බබ්බක් ගාලා කය ගහන්න පටන් අරගත්තොත් මොනවා වෙනවත් කරන්න කෙනෙකුට ගොඩ ගන්නවත් බෑ. ඒක තියෙද්දි පොඩ්ඩක් හිතපන් මේ මම ජීවුණාට අමාරු වෙනවා නෙමෙයි වතුරෙන් අමාරුවට වෙන්නේ වතුර කරන දේ බලපං. ගින්න කරන දේ බලපං. උහිත වෙදී පොඩ්ඩක් ඉවසන්න පුළුවන්. දැන් උගන්නන්නේ මොකටද හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. ලෙඩ වෙන්න ඉස්සරලා පොලිමේ ගිහිල්ලා ඉන්නේ. ඉතින් ඒකට තපස කියන්න බෑනේ. ඒකට මහානකම කියන්න බෑනේ. ඒක අල්පේච්ඡතාවය කියන්න බෑනේ. ඒකට පැවිදි වෙන්න ඕනෙත් නැහැ. ඔය බාලදක්ෂ ව්‍යාපාරය උගන්වන්නේ ඔච්චරයි. සූදානම් ශරීරේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අප්‍රමාදයෙන් බකෝ බික්කවේ සම්පාදේ. මහණ ලෑස්තිලා හිටපන් ඕනේ අනතුරක් එන්න පුළුවන්. කලබල වෙන්න එපා. විශේෂයෙන්ම ප්‍රථමාදාර දෙන කෙනා. ප්‍රථමාදා විශේෂයෙන්ම කමට මේ කණ්ඩායමක් මෙහෙවන කෙනා කියන්න ඕනේ මේ කරදර වෙන්න පුළුවන්. ඔය මේ නාටකනේ කන්දාගින්න යනකොට මං කියනවා ඥාන මෙහෙම උඩ බලාන යන්න ඔය උඩ ඉන්නවා පලාපලගේ ඌ යන කට්ටියගේ ඇඟට චූ කරනවා කන්නේ ඉතින් අර ළමයි දැන් බිම් බලන්න මේ යන්නේ උඩ බලන්න යන්නේ ඊට පස්සේ ගහකට යන්න දාලා තිනවා කන්දක් මං කෝකේ වැටෙනකොට අතපය කෑලි ගැලවිලා වැටෙන්නේ අම්මලා බිමට වෙලා ඉඳ උඹලා ඵලයලා උඩින් ඇත්තද ඔව් ඒක ඒකට තමයි යන්නේ අනිත් එක මේ මරුවල් බඳලා තියෙනවා පෑගුණොත් ඒක මොකද්ද සාංශ මරුවැල කියන්නේ මරුවැල කියන්නේ පොඩි කිතුල් කෙන්දක් තියෙනවා පෑගිච්චාම පෑගිච්චාම උණ්ඩයක් වදින කකුලට කකුල ගලවලා වැටෙනවා ඉතින් ඉතින් ලේ ගිල්ල මැරෙනවා දැන් මුණ්ඩ මේ කලේ යන්නත් ඕනේ ඉතින් මං කෝටුවක් කරන්න අතක යන්න පාරේ මේ නැත්නම් මරුවල පෑගුණොත් ඉවර. හැබැයි ඉස්සලා මැරෙන එක විතරයි මැරෙන්නේ. අනික කට්ටිය බය වෙන්න එපා. ඉස්සලා යවන්න කවුරු හරි. නැත්නම් විල් බැරක්කයක් කරා යන්න. ඉවරයි. එම කෑ ගහන්න එපා. කැලේ ඉන්න වලාහය විශ්වෙනවා. කතා කරන්න යන්න එපා. මුන් කෑ ගහගෙන යන්නේ. ඉතින් උන්ට අර අම්මලා තාත්තලාට බයේ බෑ. අර පොඩි උන්ට මේ මැරෙන කතාවල්, මරු ඇලවල් අනම්මනම් කතා කරලා දෙනවා. මං මං නිකමට හොරෙන් කොහොම කෙරුවක්වත් ඔය හෑන්ඩ් සැනිටයිසර් කරගෙන තුවාල වෙන්නේ නෑ. තුවාල වෙන්නේ නෑ. හැබැයි යන්න ඉස්සලා කියනවා බිල්ල ගලවලා යනවා දවස් දෙකකට ඉස්සලා අල්ලපු ගෙදර මනුස්සයත් මරනවා කරා. මේ මනුස්සයා කලේ ගිහිල්ලා ඇවිල්ලා අල්ලපු ගෙදර මනුස්සයත් මරනවා. හරිම භයානකයි. මොකද යන්න ඕනේ. බය කරනවා. ඒක තමයි මහානකම කියන්නේ. අම්මගෙන් අයින් කරනවා, තාත්තගෙන් අයින් කරනවා, වස්තුව මුකුත් වෙන්නේ ඒත් බලන්න ගිහි කන්දරාවක් ඉන්න තරම් මුන්ට තියෙන බය අර අර තියෙන කක්කාවේ ගිලීගෙන කක්කාව එහෙම කට සතිය ඉන්න ඕනේ අප්පා අපිට සිව්පසේ පූජා කරන්න. ඒකට ඉඩ තියලා මම මේ කතා කරන්නේ. මගේ ජීවිතය අවුරුදු 36ක්ම මම ගත කරලා තියෙන ගිහියෙක් වශයෙන් තමයි කවදාකවත් දානයක් නම් දීලා නැහැ. එව්ව නැහැ. හැබැයි ඊට පස්සේ අවුරුදු 36ම ගත වෙලා තියෙන්නේ අනුන්ගේ දාණයෙන් තමයි. ඒ 36ේම පැවිද්දන් කෙරෙහිත් මං hinaවෙන් තමයි බලන්නේ. පැවිද්දා කියලා කියන්නේ ජාතියට විහිළු සපයන්නන් කියලා මම කියන්නේ. ජාත්‍යන්තරයට විහිළු සපයන්නන්. ඉතින් මාත් ඒ ජෝකර්ලයි කම්පැනිනේ ඉන්නේ. නිසා කාටවත් මට දොස් කියන්න බෑ. හැබැයි මම ජොලියේ ඉන්නවා. හැබැයි මේ ගිහිව ඇවිල්ලා මට එක එක ಜಾති කියනවනේ. ඒක දිහා බලනකොට පේනවා මේ කක්කක් ගොඩක් අත ගහගෙන ඉවලා කියනවා බලන්නකෝ ගඳයිනේ. මොකද්ද කරන්න ඕනේ කියලා. මොනව කරන්නේ? උඩ කොහොමද දැන් එකක් අත ගන්නවා ගඳයි. ඒත් ටොරන්ටෝ ගිය වෙලාවේදී ඒ අචන් බම් කියනවා මිනිස්සු අහනවලු මේ අසුබ භාවනා කරන්න එහෙම නැත්නම් මේ මේ සෝංකොත් වලට යන්න එහෙම නැත්නම් පටික්කුල සංඥාව ගන්න මොකද කරන්න ඕනේ කියලා. ඒතුවා ඒ ශාන්ති කියනවා ඇසිගෙලියට ගිහිල්ලා හොදන්න ඉස්සලා කක්ක බෙට්ටක් දිහා බලන්නේ කියලා. ඕක තමයි යෝ කී බලන්නේ ඒකේ කැත බලන්නකෝ, හැදී බලන්නකෝ, ඒක හොදන්න තියෙන හදිසිය බලන්නකෝ. නෝ තමන්ගේ අසුචි නිසා පොඩ්ඩ හැරිලා බලන්නේ කියලා. ඉතින් ඒක ඉදිරිපත් කරපු කෙල්ල ප්‍රසන්ට් කියනවා ස්වාමීන් හෙටත් ඕවා කියයිද දන්නේ නැතුළු කොන්ෆරන්ස් එකේ. ඉතින් මෙච්චර ලාභයට හම්බෙච්ච අසුබේ තියාගෙන අපි සෝහොකොත් වලට යනවා. අපි මිනි කපනවා බලන්න යනවා. කක්ක බෙට්ටක් දිහා බලන්නකෝ. මේ බොක්කේ තියාගෙන ඉන්නකම් ප්‍රශ්නයක් නැහැ. බොක්කේ තියෙනකම් තරහදී බර වැටෙන්නේ කක්ක බෙට්ටත් එක්කනේ අපේ බර කියන්නේ. එළියට ගියාට පස්සේ ඇතුලේ තිබ්බත් එළියේ තිබ්බත් කක්ක බෙට කක්ක වෙට වගේ තමයි මිනිහා මැරුණත් නැති වුණත් ওই මොකක්වත් වෙන්නේ වෙන්නේ ශරීරයට ඒ අතෝ ශරීරම්පි ජරං උපේති සතංව ධම්මං න ජරං උපේති නිසා මේ ජරාව පිළිබඳ උගන්වන සත්පුරුෂ ධර්ම ජරාවට යන හැබැයි එක එකක් දන්නේ නැහැ ඒගොල්ලෝ මේ සතන් ධම්මං කියලා මොකද්දෝ පොත්පාඩම් කරලා මේ මොඩියෝ ටිකක් රවට්ටගෙන යන ගමනක් තියෙන්නේ ඉතින් ඒ නිසා බැරි වෙලාවත් අද මේ වෙනකොට බුදුරජාණන් වහන්සේ වැඩියොත් මෙහෙට බලංගොඩ ආනන්දමයි චාමරෝ ලේදුනා බුදුරජාණන් වහන්සේ නොවැඩිනු මැන 1956 ලියලා තිබ්බේ ගුණතුමනිදාස මහත්තයා කියනවා එයා ඇත්තට බෞද්ධෙක් නෙවෙයි. එයා කියනවා බුදුන්සේ හම්බෙලා කිව්වලු මේ මම කාමරයකට දාලා වහලා පහම්පත් උරලා හඳුන් කුරු දාලා බුද්ධ පූජාව තියලා මල් වට කරලා සීට් ආසනෙවත් බයින්ද බැරි තත්ත්වයක් වත් කරාට මට නම් ඒක ගාණක් නෑ කුමාරතුංග මං හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළා ඒ නිසා බුදු ගේකට දාලා ලොක් කරලා දැම්මට ඒක ප්‍රශ්නයක් නෑ බුදුහාමර ලොක් කරලා ගන්න පුළුවන් මිනිස්සෙක් නෙවෙයි හැබැයි මට කනගාටු මේ මං කිව්වා මං කිව්වා කියලා මේ හාමුදුරුවෝ කියන පචහන කොට කිව්වා ඒ තරම් අද මේ දේශකයන් වහන්සේලා තමන්ගේ මේ ජරාව වසාගන්න සත්පුරුෂ ධර්මයේ පැත්තක තියලා මේ ගිහියෝ නලවනේ එහෙම නැත්නම් මේ කාමයේ වඩන අය නලවන කතාවල් කියනවා. දැන් හැබැයි කරන්න බෑ ඒක. මොකද හේතුව ඊයෝ භාවනා කරනවා. ඊයෝ සතිය වඩනවා. ඒගොල්ල හැරෙනකොට කියනවා ඒගොල්ල හැම කෙනාගේම බනහනේ බන දැනගන්න නෙමෙයි. මේ මනුස්සයා කොතනද විලෝපන කරන්න කිය. මොකද මේ භාවනා කරන්න නැති එකන කතා කරනකොට පේනවා. මොකද සතන් ධම්මං වන අජරං උපේති. ලොකු සාන්ත්‍ර මේක ලියලා තිබුණේ සමත විදර්ශනා භාවනා මාර්ගය. මම මේ පොත අච්චු ගැහුවේ එහෙම නැත්නම් ලලිත් මුද්‍රණය කියලා ගිහියේ ඉන්න කාලේ. ඉතින් මේවා ලියාන හිතුවා මම හිතුවා මේ බුදුහාමුදුර ලොකු හාමුදුරන්ට විතරක් කියපු බණ වෙන්න ඇති කියලා මෙවුවා. දැන් මේ දේවතා සංයුත්තේ කියනට ඔවුන් මේ බණ කෑලි තැන් තැන් වල හංගලා තියෙනවා. බුදුහාමුදුර ලොකු සංසයව අහුලගත්ත ඇති. මේ සත්පුරුෂ ධර්මය කියන්නේ ශාසනයේ මේ ස්ථානවත් හාමුදුරුවවත් මොකක්වත් නෙවෙයි. මේ අනිච්ඡං කියන දෙයි. විරාගෝ සෙට්ටෝ ධම්මානම් මේ රාගේ නැති වෙනුවට විරාගයයි මේ සතන් ධර්මං කියලා කියන්නේ මේ අපි ධර්මයටත් රාග කරනවානේ. ඉතින් ඒක හරි අමාරුයි. ඉස්ලාම මේ මම නිවන් දකින මම මම මේ සත්පුරුෂ මම දානපති ඉව කියලා පටන් අරගන්න අපි අන්තිමට මේ මම ආයනයක් නැති කරලා ඊට පස්සේ මේ සත්පුරුෂ ධර්මයේ ධර්මතා ස්වභාව භාව ඒක නෙවෙයිනේ දැන් මේ ධර්මයේ බුද්ධ ආගම සිංහල බුද්ධ ආගම කියන්න පටන් ගන්න තියෙනවා. ඉතින් එතකොට එයා වවාගෙන කරන කෑමනක් නෙතියෙන්නේ. මම මේක අවුරුදු 40ක් චීනක් කන්නාඩි දාලා බලාගෙන ඉන්න දෙයක්. ගිහි කාලේ තමයි මම දැනගත්තේ. මේ දේවල් වලට මම අහුවෙන්නෙත් නැහැ. අහුවෙන්න හේතුව මම භාවනා කරන්න තියෙනවා. මම භාවනා කරනවා නම් ගහදන්න අපිට කොල කඩාක පාන්න ඉන්නේ නැහනේ කවුරුවක්වත්. ඒ නිසා භාවනා කරන අයට මම අභිෂේක කරනවා අඩු ගානේ. අඩු ගානේ මේ ජීවිතේදීම අඩු ගානේ සෝවාන් මාර්ගස්ථපත්තටපත් මම කියන්නේ පිට පිට ගියාට හිත නැවත අරමුණට ගෙනත් තියෙන හැටි දැනගන්න. අරමුණට ආවට පස්සේ මම ඒකාන්තයෙන්ම අරමුණට ආවයි කියලා ප්‍රත්‍යක්ෂණය කරන්න. ඒක කියලා ඒක කෙරුවට මදි කියන්න ඕනේ. භාවනා කරන්න ඕනේ, සතිය වඩන්න ඕනේ, අසතිය වෙන්න ඕනේ, හිත පිට යන්න ඕනේ. පිස්සු කෙලින්න ඕනේ. සද්ද වේදනා හිත. ඊට පස්සේ ඒකේ සමනය කරලා ඒ හිත ආපහු අර මූල කර්මස්ථානට ආනපානට හරි ශක්මට හරි කන බොන යන්නේ එකට ගත්තට පස්සේ එයාට ඒ ජීවිතයේදී මේක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ප්‍රත්‍යක්ෂණය කරාට ඒක ලියන්න බෑ ලියන්න බෑ කියන්න බෑ මොකද හේතුව ගුරුවරු වැරදි අද ඉන්නේ ඒ ඒ ගෝලයන්ගේ වැරද්දක් නෙවෙයි ගුරුවරයා වැරදි ඉතින් මම යන්නේ පල්ලෙහා යන්නේ දවස් 10යි භාවනාවක් ඔගේ දැන් තුන්වෙනි දවසේ ඉවරයි. දැන් ගිහිල්ලා ආහන බෑන කමටහන් සුද්ධ කරන කොච්චරක් මිනිස්සු උත්සාහ කරනවද කියලා හිත පිට යෑම සතුටින් ප්‍රකාශ කරලා පිට ගියේ හිත නැවත ආපු බවත් මම ආව දන්න බවත් ඉස්සර වගේ මට කනගාටුවක් නැහැ නිසා හිත පිට ගියත් එකයි නැතත් එකයි මම දන්නවා පිට ගියා නම් පිට ඇතුලේ හිටියනම් ඇතුලේ ඔය ඉස්සර අපි ගෙවල් වල බල්ලෝ හදනකොට බල්ලා නිතරම ගේ කූඩුවේ ළඟාංගල් දාලා නැහනේ ඕඩි තරම් ගමේ ඇවිදිනවා රැයට කණ්ඩායි බුදිය ගන්නයි ගෙදර එනවා ඒ ඇතිනේ. දැන් පිටරට කියන බල්ලන්ට කවදාකවත් එළිය යන්න බෑනේ. මොකද එළිය නැරි. නරි ඇවිල්ලා ඉන්නේ ලන්ඩන් නගරෙටයි ටොරන්ටෝ නගරෙටයි. අපේ බල්ලෙක් හිටියොත් නරි පලාතක නැහෙනේ. නරින්ට පෙන්වන්න බෑනේ. අරේ නරි ඇවිල්ලා බල්ලෝ හපලා යනවා. උන්න ශිෂ්ටාචාරි. නෝන මහත්යට වැඩි ආදරේ බල්ලන්. සැපට හදයි බල්ලුස ටීයක් හරි හොඳයි මොන ඌට මට වැඩියෙන් ආදරෙයි කියලා ගෙදර මිනිස්සු කියන. ඇත්තම තමයි කතාව. මොකද බල්ලා මැරිච්චාම හත් දවසේ දානෙත් දෙනවා මන් ලහුවත් මේ මේ මොකද්ද මේ සූත්‍රය සජ්ජායනා කරන්න කියනවා. මං ගිහිල්ලා බික්ක බෝධියට කිව්වා පිරිත් මුලුත් ගැට ගැහුවද කියලා වමයි. බල්ලාගේ. උන්න අද වෙලා තියෙන මිනිස්සුන්ව වෛර කරන මිනිස්සු තමයි බල්ලෝ හදා. මිනිස්සෙට ආශා ගන්න එක නා රතන් ධර්මන්නේ කරන්නේ. ඉතින් ඒක මතු කළ දෙන්න තමයි ඥානාරාම සාංශේ විශාල ප්‍රයත්නයක් ගත්තේ. ඒ වගේම ආරණක් තමයි මම දැක්ක අපේ බුරුම ස්වාමීන් වහන්සේ වෙන මොකක්වත් නැහැ. වෙන දේවල් ඔක්කොම කරනවා ඒ වාතයට. හැබැයි මේ සත්පුරුෂ ධර්මයේ තියෙන නිසා මට සතුටක් තියෙනවා මැරෙන්න ඉස්සලා තව වැඩි වෙයි. කාටවත් පච කියන්න හම්බෙන්නේ නැහැ ඉස්සරහට. මොකද භාවනා කරන මිනිස්සු ඉන්නවනේ. මම කරන්න හදන්නේ පුළුවන් තරම් ඒගොල්ලන්ගේ ඒ අභිෂේක කරනවා පුළුවන් තරම් සත්‍යයෙන් ගත කරන්න කියන ඔක්කොම අහන්න. හැබැයි අහන්නා සීබුද්ධියෙන් අහන්න. ඒ වගේම පච කියන අයට කියන්නත් එපා පච කියන්නේ කියලා. ඒක ටෙලිපැතික් සිස්ටම් එකෙන් පච කියන එක නඩ තේරෙනවා. ඒක තමයි අද ගුරුවරුන්ට 86ක් මානසික අසහන තියෙන. උගන්වන්න ගියාට ළමයින්ට උගන්වන්න බෑ. මොකද ළමයි දන්නවා ගුරුවරු සල්ලි වලට වැඩේ කරන්න කියලා. ඊට පස්සේ මොන ගුරුකමක්ද? දොස්තරලා සල්ලි වලට වැඩ කරන්නේ. මොන මානව දයාවක්ද? නිසා ලෙඩ නොවි ඉඳ තනි වෙන්න සතං ධම්මං නජරං උපේති කියලා මේ සතං ධර්මයේ තමයි තාවෝයිසම් කියලා කියන්නේ. ස්වභාව ධර්මයේ කියලා කියන්නේ පුළුවන් තරම් ඒ ස්වභාවයට යන්න ඉතින් අපි ඉපදුනේ કૃත්‍රිම සමාජයක නිසා ස්වභාවයට යන්න අපිට ගොඩක් කල් යන එකට කියන්නේ ඩීලර්නින් ප්‍රොසෙස් ඩීකන්ස්ට්‍රක්ෂන් කියලා. ඉතින් අපි ඒකයි මේ කරන්නේ ඒ නිසා අපිට ඕන කෙනෙක් ඇවිල්ලා බණ කියපු දේ ඕන කෙනෙක් ඇවිල්ලා කියලා දීපුදෙන් අහගන්න. හැබැයි අහන්නා සීපුද්දෙන් එහෙම තමයි අපි කියන්නේ මේ සතියට සම්පජඤ්ඤය එකතු කරනවා කියලා. ඉතින් මේ සූත්‍රයත් ඒ සඳහාම හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නතර කරනවා. සියලු දෙනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.